හැම දිනාටම පෙරුවන් සරණයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි අදත් අපි බෞද්ධ ආනාලිකාව ඔස්සේ විකාශනය කරනු ලබන ධම්මානුපස්සනා ධර්ම සාකච්ඡාව සමගිනුයි මෙලෙසින් සම්බන්ධ වෙන්නේ පින්තුන් දන්නවා මේ ධර්ම සාකච්ඡාව දිගින් දිගටම නරඹපු පින්වතුන් දන්නවා මේ දිනවල අපි සාකච්ඡා කරන්නේ බෞද්ධයෙකු සීලවන්ත බෞද්ධයෙක් බවට පත් කරන බෞද්ධයාගේ නিত্য සීලය හැටියට ගැනෙන ගිහියෙකුගේ නিত্য සීලය වන පංච සීලය පිළිබඳව. මේ වෙනකොට අපි සිල්පද දෙකක් පිළිබඳව සාකච්ඡා කරලා තිබෙනවා. අද අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ තුන්වෙනි සිල්පදය කාම මිත්‍යාචාර සිල්පදය පිළිබඳව. ඉතින් මේ පිළිබඳව අපේ සමාජයේ නිසිලසින් ධර්මානුකූල දැනුවත් වීම අත්‍යවශ්‍ය කාරණයක් හැටියට අපි කල්පනා කරනවා. සාමාන්‍යයෙන් මේ කාලේ ලොකු හඬක් නැගෙනවා අපේ සමාජයේ තරුණ දරුවන්ට ළමයින්ට යම් මට්ටමකින් මේ ලිංගික අධ්‍යාපනය ලබා දිය යුතුයි කියන කාරණා පිළිබඳව කතා වෙන අවස්ථා තියෙනවා. ඒවා අදාළ වයසට නිසි ලෙසින් කියලා දීමේ වැදගත්කමකුත් අපි දකිනවා. ඒත් එක්කම බෞද්ධයෙකු විදිහට මේ සිල් ආරක්ෂා කරගැනීමේදීද මේ කාම මිත්‍යාචාරය පිළිබඳව ප්‍රමාණාත්මක දැනුමක් තිබීම ඉතාම වැදගත් කියන එක අපි විශ්වාස කරනවා. ඒ අනුව තමයි අද ධර්ම සාකච්ඡාවේ මේ පන්සිල් වල තුන්වෙනි සිල් පදය පිළිබඳව අපි මෙලෙසින් සාකච්ඡා කරන්නට විග්‍රහාත්මකව සාකච්ඡා කරන්නට කල්පනා කළේ. ඉතින් අදත් අපේ ධර්ම සාකච්ඡාව සුපෝෂණය කිරීම සඳහා තමන් වහන්සේ සතු වටිනා ධර්මඥානය බෙදා දීම සඳහා මේ ස්ථානයට වැඩම කර සිටින අපේ කල්යාණ මිත්‍රයන් වහන්සේ අපේ ආයක පින්නතුන් ප්‍රේක්ෂක පින්නතුන් හොඳින්ම දන්නවා. උන්වහන්සේ සතු සුවිශේෂ ධර්මඥානය දේශනා කෞශල්‍යය හැමෝම හොඳින් දන්නවා. උන්වහන්සේට ඒ ගැඹුරු ධර්ම කාරණා අනිත් අයට තේරෙන විදිහට සරලව කියලා දීමේ තියෙන හැකියාව අපි හොඳින් දන්නවා. ඒ නිසාම තමයි අපි මේ සාකච්ඡාව ගොඩක් සාර්ථක කරගන්න අපට අවකාශ සැලසලා තියෙන්නේ. ඉතින් බොහෝම ගෞරවයෙන් අපි පිළිගන්නවා තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිපති ඩුබායිහි ශ්‍රී ලංකා රාම බෞද්ධ මධ්‍යස්ථානාධිපති ත්‍රිපිටකාචාර්ය කම්මඨානාචාර්ය අභිධර්ම විශාරද අපේ පූජනීය මිරහවත්ති පඤ්ඤාසිරි ස්වාමින්ද්‍රයන් වහන්සේ අපි හාමුදුරුවෝ ඊටාම ගෞරවයෙන් අපි පාද නමස්කාර පූර්වකව පිළිගනිමින් අපි සාකච්ඡාව වෙතට යමු වෙමු. ස්වාමීනි අද අපේ සාකච්ඡාව નિયમિતව තිබෙන්නේ කාම මිත්‍යාචාර සිල්පදයේ පිළිබඳව. කාමීසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියා. මේක කියන විදිහත් අපි ඉස්සෙල්ලම දැනගැනීම වැදගත්. ගොඩක් අවස්ථාවල අපහන්නේ අපි දැකලා තියෙනවා අපිට ඇහිලා තියෙනවා කාමී සුමිච්ඡාචාරා වීරමණී කියලා තමයි ගොඩක් අය කියනු ලබන්නේ. නමුත් හරියට මේක උච්චාරණය කරනවා නම් කියන්න උන කාමේසු මිච්ඡාචාරා වීරමණී කියන විදිහටයි. අපි හඳුරන්නේ මොකද්ද මේ කාම මිත්‍යාචාරය කියන්නේ කියලා අපි ඉස්සෙල්ලාම සාකච්ඡාව ආරම්භයේදී විග්‍රහ කරනවා. සෑම දිනාටම තිරුවන් සරණයි. අපේ කල්යාණ මිත්‍ර ගෞරවනීය තලල්ලේ නන්දවිත් ස්වාමීන් වහන්සේ අද පංචශීල ප්‍රතිපදාවේ තුන්වෙනි සිකපතේ කාමේසු විචාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමිති ශික්ෂාපදේ මේ කාම කියලා කියන්නේ ඇත්තටම මේ කැමැත්ත එහෙමයි කැමැත්තට තමයි කාමී කියලා කියන්නේ ඒතරේ කාමයේ ලැබෙන වස්තු තමයි මේ පංචකාමී කියලා කියන්නේ කැමැත්ත ඇති කරන වස්තු මොනවද ඒ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මෙන්න මේ පහ. පහට කියනවා පංචකාම පංචකාමවත් කියලා. එතකොට මෙතනදී කාමයේ සුමිත්‍රාචාරා කියලා කියන්නේ ඒක නෙවෙයි. එහෙම. අන්න එතන තමයි අපි අපි හන්නේ බොහොම අපි පැහැදිලිව දැනගන්න සමහර ඉගැන්වීම් තුළ තියෙනවා මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ පංචකාම සම්පත් වැරදි විදිහට පරිහරණය කිරීමත් කාම වරදවා හැසිරීමක් හැටියට හඳුන්වන අවස්ථාවල් අපි අහලා තියෙනවා දැකලා තියෙනවා. ඒ නිසා අපි ප්‍රේක්ෂක ජනතාවට නිවැරදි අදහස ධර්මයේ සම්ප්‍රේෂණය කළ යුතුයි. අපි හඳුන්වන එක පැහැදිලිව කියනවා. ඇත්තට මෙතන කාමයේ සුඛ කියලා කියන්නේ මෛත්‍රී සේවනය. එහෙමයි. මේක ගිහියෙක්ගේ ගිහියන්ගේ පැත්තෙන් ගත්තොත් ගිහියෙකුට කාම සමාකාරය. එහෙ. ඒක වරදක් නෙවෙයි. හැබැයි ඒක හොඳයි කියන දේ නෙවෙයි මෙතන කියන්නේ. ඒක වරදක් නෙවෙයි. සාමාන්‍යයෙන් අපි කෙලෙස් නැති කරන අපේ ඉලක්කය කරා යනකොට මේ Brahmachari ජීවිතයේ හරියම වටිනවා. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. සුඛාන්තකාම මයිකං දුක්ඛාන්ත පරිවේකය. කියන්නේ කම් සැපයෙන් යම්කිසි සැපක් ලැබෙනවා නම් විවේක සැපයෙන් Brahmachari ජීවිතයේ යම්කිසි දුකක් ලැබෙනවා නම් අර කම් සැපයෙන් ලැබෙන සැපයට වඩා හොඳයි. විවේක සතියෙන් ලැබෙන දුක උතුම්. ඊළඟට තථාගතයන් වහන්සේ දේශනා කරන මහණෙනි මේ භ්‍රමචර්යාව උඹලට බැරි නම් අඳා අඳා රකපල්ලා. ඒත් උඹලට සැනසෙල්ලක් තියෙනවා. එහෙම අමාරු නම් මේ දත් පිටි කාගෙන මේක රකපල්ලා. ඒකෙන් ලොකු සැනසෙල්ලක් තියෙනවා. නමුත් අපි දැන් මේ කතා කරන්නේ ගිහි ප්‍රතිපදාව පංචශීල ප්‍රතිපදාව පිළිබඳව. එහෙමනම් ගිහියෙකුට නීත්‍යානුකූල දැන් මේ සුදුසු අය සාපුවාම ආවාහ කටයුතු සිද්ධ වුණාම Tamanට නීත්‍යානුකූල බිරිඳක් ඉන්නවා. ඒ බිරිඳ හැර වෙනත් ස්වාම කාන්තාවක් කාන්තාවක් හෝ පුරුෂයෙක් සමග වැරදි සමා හැසිරීමක් තියෙනවා නේද? ඒක තමයි කාමිත්‍යාචාරය කියලා කියන්නේ. අපි හඳුනේ තවත් විශේෂ දෙයක් දැනගන්න ඕන. දැන් කවුරු හරි කාමය වරදවා හැසිරෙන්නේ නැතුව හාමුදුරු මතක් කළා විදිහට කාමයේ නිවැරදි ලෙසින් ඒ කියන්නේ සම්මාචාරාව. සම්මාචාරා. හැසිරෙනවා. එතකොට අපි හාමුදුරුවෝ ඒක වරදක් නොවේයි. නමුත් ඒක අගය කළ යුතු දෙයක්ුත් නෙවෙයි කියන්නේ. ඒ කියන්නේ බුදුරජාණන්සේ දේශනා කරන්න තියෙන concept එක කියන්නේ ගාම ධම්ම, නිගම ධම්ම. මේක ගම් නැසියන්ගේ වැඩක්, වැද්දන්ගේ වැඩක්. ඒ විදිහට තමයි උන්වහන්සේ ඒක එතකොට අපි හාර මෙහෙම තේරුම් ගත්තොත් හරියද? කාමේසු සම්මාචාරාව කියන්නේ අකුසලයක් පවක් නෙවෙයි කියන්නේ. මොකද අකුසලයේ කියන්නේ රාගයේ මිශ්‍රිත ක්‍රියාවක් නේ. ඔව් අකුසලයක්. ඒතකොට ඒ ඒ ඒ ක්‍රියාව තුළ අකුසල් වෙන එක වළක්වන්න බෑ නේද? ඔව් අකුසල් වෙන එක කියන්නේ සසර ගමන දික් වෙන එක වළක්වන්න බෑ. හැබැයි කර්මපත ගැනීමට වැටෙන්නේ නැහැ සම්මාක්කමන්. කාමව මේ කාමිතාචාරය. එහෙම. නමුත් ඉතින් අපි මේවා ඔස්සේ මේ කාමයේ පස්සේ යනවා කියලා කියන්නේ එතන කොහොමද එතන අලෝභය ආදේශය අමෝහය තියෙන්නේ නැහැ. එතන අනිවාර්යයෙන්ම රාගය වැඩෙනවා. වැඩෙනවා. ඒක නිවනට බාධාවක් වෙනවා. බාධාවක්. එතකොට අපේ හඳුරන්නේ කාමී මිච්ඡාචාරා කියන නැතේ කාමීසු මිච්ඡාචාරා කියන විතර. කාමීසු මිච්ඡාචාරා කියලා කියන්නේ ඇත්තටම මෙතන අර එක ස්ත්‍රියක් නෙවෙයි මේ දැන් අපේ පුරුෂයෙක් එක ස්ත්‍රියක් නේද? ස්ත්‍රීන් ගොඩක් එක්ක උනත් එහෙම ඉන්න පුළුවන්. ඒ වගේ එක එක වස්තුවක් නේ ගොඩක් වස්තු මේ බහුවචනෙන් දාලා තියෙන්නේ. දැන් අපි ඒක ගත්තොත් මොකද දැන් මෙතන හරි මේ ශික්ෂාපදයක් අපි අර අදින්නාදාන ශික්ෂාපදේ වගේ බොහොම සූක්ෂමයි. මොකද දැන් අපි පරාජිකාව ගත්තොත් විසුණු වහන්සේගේ පළවෙනි පරාජිකාව තමයි යම් කිසි භික්ෂුවක් මේ මාගමක් සමග ඒ විදිහේ සමාචාරයක නැත්තම් හැසිරීමක යෙදුනොත් උන්වහන්සේගේ මහානකම නැති වෙනවා. එහෙම. ඒකට උන්වහන්සේ තථාගතයන් වහන්සේ වදාළේ යටත් පිරිසෙන් මේ තිරසංගත සතෙක් සමග හරි. අන්තමසෝ තිරච්ඡාන තිරච්ඡාන ගත පරාජිකෝ තිය සංවාසෝ. එතකොට තිරසංගත සතෙක් හරි එහෙම සංවාසයේ යෙදුනොත් ඒ භික්ෂුවගේ මහානකම නැති වෙනවා. ඉතින් අපිට හිතන්න තියෙන්නේ කාමිත්‍යාචාරයේදී දැන් පුරුෂයාට තමයි මෙතන ගොඩක් බලපෑම් තියෙන්නේ. කාන්තාවට මෙතන බලපෑම ටිකක් අඩුයි විශේෂක පදේදී. එහේ. ඒ කියන්නේ අපි දැන් කාන්තාවකගේ වමනාවට ඒ ලිංගික ක්‍රියාවලිය යෙදුනොත් ඒක අපි හඳුන්වන්නේ මේ ශික්ෂා පදේදී අර ස්ත්‍රීන් කොටස් 9කට බෙදලා තියෙනවා මාතුරක්කිතා, පීතුරක්කිතා, භාතුරක්කිතා, බලිරක්කිතා, ඥාතිගතක්කිතා, ගොත්තරක්කිතා ඊළඟට සස්සාමිකා සස්සාමිකා සපරිදණ්ඩා අන්තමසෝ මාලාගුණ පරිච්ඡේද අන්තමසෝ මාලාගුණ පරිච්ඡේද ඒ කියන්නේ විවාහයට යෝජනා කරලා මල් මාලාවක් හරි දාගෙන ඉස්සරහ සාමාන්‍ය අද කාලේ කියන මේ එන්ගේජ් වෙලා ඉන්නවා කියලා එහෙම ඉන්න ඉවිසගෙන ඉන්න කෙනෙක් එක්ක හෝ ඒතර දැන් මෙතනදී සංඝාන්තර මේ දැන් මාතුරක්කිතා පිතුරක්කිතා කියන දැන් මුල් කට්ටිය දැන් අම්මගේ ඒ වචන ටික අපි පොඩ්ඩක් විග්‍රහ කරගත්තොත් හොඳයි නේද? මාතුරා කියන්නේ මව්ගේ මව්පියන්ගේ ආරක්ෂාවට. යටතේ ඉන්න කෙනෙක් එක්ක කාමයේ වරදව හැසිරුණොත් ඒක ඒ පුරුෂයාට වෙනවා හැබැයි ස්ත්‍රියට වෙන්නේ නැහැ. ඊළඟට මාතුරක්කිතා පීතුරක්කිතා පියාගේ ආරක්ෂාවේ. සහෝදරයාගේ බාතුරක්කිතා. බගින් දක්ක සහෝදරයාගේ ආරක්ෂාවේ. ඒ හඳුරන්නේ ස්ත්‍රියට වෙන්නේ නැත්තේ හේතුව ස්ත්‍රියට වෙන්නේ ඔතනදී ඇත්තටම ස්ත්‍රියට වෙන්නේ අර සස්සාමිකා සපරිදණ්ඩත් අන්තමසෝ මාලා යන්තිමෙක් කෙනා. ඒ දෙන්නට විතරයි ස්ත්‍රියක පැත්තෙන් වෙන්නේ. මොකද දැන් ඒ කියන්නේ පුරුෂයෙකුට අයිති වෙලා ඉන්නවා. මේ කියන්නේ පුරුෂය විවාහ වෙලා ඉන්නවා කියන එක නේද? ඔව් විවාහ වෙලා ඉන්නවා. පුරුෂයෙක්ගේ ආරක්ෂාවකට තියෙනවා. ඒ එතනදී අටුවාව පෙන්වන්නේ ස්පර්ශයේ පැත්තෙන් අර විවාහ වෙච්ච ස්වාමි පුරුෂයාට අයිතියක් තියෙනවා. ඊළඟට මේ විවාහ වෙන්න ඉන්න කෙනාට අයිතියක් තියෙනවා. ඒක අම්මා තාත්තට අටුවාවේ අපි රේරුකාණේ මහානායක ස්වාමීන්ගේ පොත් වලත් ඒක පැහැදිලිවම තියෙනවා. අර මුල් ටිකේ ඒ මුලින් කියපු ඒ මාතුරක්කිතා පිතුරක්කිතා දී හත් දෙනා කාමස මිත්‍යාචාරයට ගැලෙන්නේ නැහැ. ඒ ස්ත්‍රීක පැත්තේ. හ්ම් ස්ත්‍රියට ඒකෙන් බලපෑමක් නැහැ අටුවාව පැහැදිලිවම තියෙනවා. හැබැයි පුරුෂයෙකුට එහෙම එකක් නෑ පුරුෂයාට ඒ නව දෙනා තමයි. මෙහෙම වෙන්න බැරිද අපහන් දැන්? කාන්තාවක් නැතිව දැන් එහෙම දෙදෙනෙක් කාන්තාවක් සහ ස්ත්‍රියක් ලිංගික සංසර්ගයේ යෙදෙන වෙලාවේදී කාන්තාවක් නැතිව පුරුෂයාට ඒදී කරන්න බැහැනේ. එතකොට පුරුෂයාට කාම මිත්‍යාචාරය සිදු කිරීම සඳහා සහයෝගය දීම තුළ කාන්තාවගේ සිල්පදේ කැඩෙන්නේ නැද්ද? නෑ. ඒ ඇත්තටම දැන් සහයෝගය දීම තුළ ශික්ෂාපදේ කැඩෙනවා. එහෙයි. කැඩෙන දැන් මම මේ කිව්වේ පුරුෂයාගේ පැත්තෙන් අර අපි හිතමු දැන් කර්ම පතේට අයිති වෙන කර්ම පතේකුත් නෙවෙයි ඇත්ත වශයෙන් දැන් කොහොමත් එතන මේ අපි මේ මේ ස්ත්‍රියට මේ ලොකු අවස්ථාවක් ලැබෙනවා කියන එක නෙවෙයි එතන ඒක තමයි සමහරු ආරි සතුටටපත් වෙන්නත් පුළුවන් අපි බේරුණා ඒ එකත් ඇත්ත ඒක අර පණිනිල රිලවුන්ට ඉනිමන් තිබ්බාගේ වැඩක් එහෙම එකක් නෙවෙයි මෙතන කියන්නේ දැන් ඇත්තටම දැන් ඒ මාතුරක්ක මව්පියන්ගේ ආරක්ෂාවේ යටතේ ඉන්න කෙනා වුණත් එයාගේ වමනාවෙන් පුරුෂෙක් ගන්න එයාට කාමීත්‍යචාර වෙනවා. නමුත් යම්කිසි පුරුෂෙක් අර කියන අය හා සම්බන්ධව ඒ කාමීත්‍යචාරයේ යෙදුනොත් අටුවාව සඳහන් කරන ස්ත්‍රියට කාමීත්‍යචාර වෙන්නේ නැහැ කියලා. අපි මේ පිළිබඳව ඕනනම් ඊළඟ සාකච්ඡාවකදී හරි මේක අපි නිවැරදිව යනකොට මම මම දැකපු දේ මම අත්කතාවේ ඒක දැක්ක නමුත් කෙනෙකුට සමහර වෙලාවට මේ කියන අදහස් පිළිබඳව මතවාදීව ඔබටත් වෙනස් අදහසක් තියෙන්න පුළුවන්. නමුත් අපි හාමුදුරු අටුවා මතයක් මේ විදිහට පැහැදිලි කරන අවස්ථාවක්. ඒ ඒ පිළිබඳව අපි ඉදිරියේදී සාකච්ඡා කරන්න පුළුවන්. එතකොට අපි හාමුදුරනේ මාතුරක්කිතා පිතුරක්කිතා ආදී වශයෙන් සඳහන් කරන්නේ ඒ ඒ අය යටතේ ඉන්න ආරක්ෂා කරන. ඒක ඇත්තට මෙතන පෙන්වන්නේ අර සස්සාමික සපරිදණ්ඩා කියන ඒ ඒ ස්වාමියා ඒ පැත්ත කියන්නේ යාට තමයි මේ ස්ත්‍රීගේ ස්පර්ශය ලැබෙන්නේ අර අම්මා තාත්තා සහෝදර සහෝදරයන්ගේ එහෙම පැත්තක් නෙවෙයි ආරක්ෂක ආරක්ෂාවේ යටතේ ඉන්නවා. නමුත් එතන එයා නිදහස් කෙනෙක්. නමුත් අර අතනදී දැන් ස්වාමියා විවාහපත් වුණාට පස්සේ යාට සම්පූර්ණම නිල වශයෙන්ම අයිති. නිල වශයෙන්ම අයිති. නිත්‍යානුකූල. නිත්‍යානුකූල. එතකොට එයාට ඒ පැත්තෙන් අම්මා තාත්තගේ තියෙන වෙන ආරක්ෂාවක් ස්වාමියාගේ තියෙන වෙනත් ආරක්ෂාවක්. ඒ නිසා තමයි මෙතන තියෙන්නේ අර විවාහපත් වෙන්න ඉන්න කෙනා, විවාහ ගියසගෙන ඉන්න කෙනා, ඒ වගේම ස්වාමී කතාද බඳලා ඉන්න කෙනා අනිවාර්යෙන් ස්ත්‍රිය මේ කාමිත්‍යාචාරයේ අකුසලයට අහු වෙනවා. අනිත් අය ඒ කර්මපත ගණයට ඇත්තටම වැටෙන්නේ නැහැ කියන එක තමයි දක්වලා තියෙන්නේ. ඒකට අපි හඳුනන නීති. කාන්තාව සම්බන්ධ විතරද කාමිත්‍යාචාරය වෙන්නේ. දැන් බොහොම සුලභව අපේ රටේ කතා වෙන මේ සමනල ලෝක ගැන සමහරු කතා වෙනවා වෙනත් වෙනත් වචන මේ සඳහා භාවිතා කරනවා රම සම ඍෂි කියන වචනේ දැන් බොහොම ජනප්‍රිය වෙලා තියෙනවා සමහරු ඒවා නීතිගත කරන්න උත්සාහවත් වෙනවා එතකොට පුරුෂයෙක් පුරුෂයෙකු හා ඇති කරගන්න ලිංගික සංසර්ගය ඒ වගේම වෙනත් අපේ ආන්දර කියපු විදිහට සතුන් සමග සමහර වෙලාවට ස්ත්‍රීන් සමහරු ඉන්න පුළුවන් සතුන්ට ප්‍රිය කරන බල්ලන්ට එහෙම බොහොම ප්‍රිය කරන සමහර මාතුරුන්ට වැඩි ආදරෙන් බල්ලන්ට සැලකන නෝනලා ඉන්නවා. ඔය ආදී වශයෙන් ඒ ඒ තුල යම් කිසි ලිංගික ක්‍රියාවලියක් එහෙම නැත්නම් ලිංගික ආස්වාදයක් ඇති කරගත්තොත් එයත් මේකට සම්බන්ධ වෙනවද හඳුරන්නේ? මේකට සම්බන්ධ වෙන්න පුළුවන් අපේ සම්හාන්ත දැන් පාරාධිකාව ගමු. එතකොට අපිට මේකට ඔක්කොටම පිළිතුරු ලැබෙනවා. දැන් පාරාධිකාවට ස්වාමීන් වහන්සේ මතක් කළා ස්ත්‍රිය ප්‍රධානයි. මනුස්ස ස්ත්‍රිය. ඊළඟට ඒ වගේම තිරස්ථානක ත්‍රිසංගත සතුත් එකට අයිති වෙනවා. ඊළඟට දැන් පුරුෂයාගෙන් උනත් උපසම්පදා භික්ෂුව භික්ෂුවක් පාරාධිකා වෙන්න පුළුවන්. එහෙනම් ඒ මාර්ග දැන් දැන් අපි දැන් සමලිංගික කියන කතාවේදී එතකොට භික්ෂුවකගේ මේ පුරුෂයෙක් නිසා ඒ ලිඟු ඒ ලිංගික ක්‍රියාවලිය සිදු කළොත් ඒ ඒ ඒ ක්‍රියාවලිය සිදු කළොත් අනිවාර්යයෙන්ම පාරාධිකා වෙන්න පුළුවන් ඒ පුරුෂයෙක්ගේ මාර්ග දෙකක් තියෙනවා කියලා ධර්මයේ සඳහන් වෙනවා. එහෙම. එතකොට ඒ මාර්ග දෙක තුල මේ සංසර්ගයක් සිද්ධ වුණොත් අනිවාර්යෙන් මේ භික්ෂුව පරාජිකා වෙනවා. එහෙමනම් පරාජිකා වෙනවා නම් සමලිංගික ඇසුරක් පවත්වනවා නම් ඒ රටේ ඒක නීත්‍යානුකූල නැත්නම් ඒක කාමිත්‍යාචාරයක් තමයි. නීත්‍යානුකූල වෙලා තියෙනවා නම් ඒ සම ඒ දෙන්නෙක් එකට ඉන්නවා නම් තවත් කෙනෙක් එක්ක නැවත හැසිරෙනවා එයාට කාමිත්‍යාචාරය සිද්ධ වෙනවා. එතන බොහොම හොඳ තැනකට ආවා අපි හඳුරෝ මේ නීත්‍යානුකූල වළංගුතාවයක් කියන කෙනෙක් සමග ලිංගිකව හැසිරුණාට ඒක කාමීත්‍යාචාර වෙන්නේ නැහැ. නීත්‍යානුකූල වළංගුතාවයක් නැති කෙනෙක් සමග එහෙම හැසිරුණොත් ඒක කාමීත්‍යාචාරයට අයිතිද? උදාහරණ කරගත්තොත් ලංකාවේ එහෙම සමලිංගික සේවනය නීත්‍යානුකූල නැහැ. නමුත් සමහර ඇතැම් බටහිර රටවල් වල ඒක නීත්‍යානුකූලයි. එතකොට එවන් සමාජ පරිසරයක එහෙම සමලිංගිකයන් දෙදෙනෙක් විවාහ වෙලා ඒ ලිංගික කර්තව්‍ය කරා කියලා එතන යාළුද සිල්පදේ කැඩීමක් වෙන්නේ නැහැ. ශික්ෂාපදේ කැඩීමක් සිදු හැබැයි අපි හඳුරන්නේ ඒ ඒ දෙන්නාගෙන් එක පුරුෂයෙක් වෙනත් ගෑනුවෙක් කෙනෙක් එක්ක හැසිරුණොත් ශික්ෂාපදේ කැඩෙනවා. ශික්ෂාපදේ කැඩෙන කෙනෙක් හරි පිරිමි කෙනෙක් එක්ක හරි වෙනත් පිරිමි කෙනෙක් එක්ක හරි වුණත් ඒ ශික්ෂාපදේ කැඩෙන්න පුළුවන්. ඔව්. එතකොට අනෙක් කාරණාව තමයි මේ නීතිය පැත්තෙන් ගත්තහම හඳුරන්නේ දැන් ඉස්සර කාලේ බුදුහාමුදුරන්ගේ කාලේ ඒ වගේම ලංකාවෙත් මේ රජවරු හිටපු කාලවලවල රජවරුන්ට තිබුණු අන්තఃපුරය කියලා එකක්. නේද? එතකොට සමහර අපි දන්න උග්‍ර ගෘහපතිතුමා ගත්තත් ඒ අයගේ සමහර භාර්යාවරු හතර දිනක එහෙම ඉඳලා තියෙනවා. ඒ කියන්නේ ඒ කාලේ බහුභාර්යා සේවනයේ නීතිගත වෙලා ගත කළා තිබුණා. ඒතර එහෙම වුණොත් ඒක නීත්‍යානුකූල නිසා ස්ත්‍රීන් පිරිසක් වැඩි වුණා කියලා ශිල්පදේ කැඩෙන්නේ නැහැ නේද? ශිල්පදේ කැඩෙන්නේ නැහැ ස්වාමීනි. එතන දැන් ඒ අන්තපුරයක් ගත්තාම ඒ අන්තපුරයේ ස්පර්ශය අයිති වෙන්නේ රජුරවන්ට කියලා කියනවා. එහෙමයි. පරණ පොතපතේ. එතකොට ඒක නීත්‍යානුකූලයි. දැන් සිටුවරුන්ටත් එහෙම එතන ඒක නීත්‍යානුකූලයි. මේ නීත්‍යානුකූල දැන් මේ රටේ නීතිය තමයි මෙතන ගොඩක් බලපාන්නේ. ඒ නීත්‍යානුකූල අවස්ථාවක ඒ ශික්ෂාපදේ කැඩෙන්නේ නැහැ. දැන් අපි දන්නවා ලංකාවේ ස්වාම් භක්තිකයන්ට නීතියක් තියෙනවා එක්කෙනෙකුට දෙන්නෙකුට වැඩියෙන් භාර්යාවන් තබා ගැනීමට පෝෂණය කරන්න හැකියාව තියෙනවා. ඒ නිසා ඒ අයට ඒ අනුව බැලුවොත් ඒ අය බැලුවොත් කාමිතාචාරයක් සිද්ධ වෙන්නේ වෙන්නේ නැහැ. සහ අපේ ධර්මයේ සඳහන් වෙන අපේ සේහි ධාරේහි අසන්තුට්ඨෝ. වේසියාසු පදිස්සති විස්සති පරදාරේසු සම්පරභවතු පරදාර සේවණයට හේතු වෙනක සේහි ධාරේහි කියන එතන බහුවචනයෙන් දීලා තියෙන අපේ සිය අඹුවන්ගෙන් කියන එක. එතකොට ඒක බහුවචනය කියන්නේ එදා දහම තුලත් ඒක අනුමත වෙලා තියෙනවා. ඒ කියන්නේ රාජ්‍ය නීතිය රටක නීතියක් තියෙනවා නම් යම් භාර්යාවන් ප්‍රමාණයක් පෝෂණය කරන්න නඩත්තු කරන්න පුළුවන් කියලා. ඒ අය සමග ලිංගිකව හැසිරුණාට ඒක කාමීත්‍යාචාරයක් වෙන්නේ නැහැ කියන එක අපිට යනු තේරෙනවා. අපි ශික්ෂාපදයේ පැත්තෙන් ගත්තොත් එහෙම වෙන්නේ නැහැ. නමුත් අපි මේක පුන පුනා මේ කියනකොට අපේ ප්‍රේක්ෂකයෝ තේරුම් ගන්න ඕනේ. ඉතින් ඇත්තටම එක කාන්තාවකගෙන් මේ අපේ නීති අනුකූලවක් තියෙන හැමයි. ඉතින් ගිහියෙක් හැටියට තමන්ගේ බිරිඳගෙන් සතුටු වෙන්න පුළුවන් නම් ඒ බිරිඳත් සමග ජීවත් වෙන්න පුළුවන් නම් නීතියේ තිබුණත් අපි හිතමු තව තව බහුභාර්යාවන් සේවනය කරන කෙනෙකුට ඉතින් මේකෙන් ගැලවීමක් නම් නැහැ. එහෙමයි. අපේ හන්දන දැන් බෞද්ධ ජන සමාජය සහ සිංහල බෞද්ධ ජන සමාජය තුළ ලංකාවේ සිංහල බෞද්ධයන්ට එහෙම බහුභාර්යා සේවනයකට නීතිමය පිළිසරණක් නැහැ. ඒ කියන්නේ නීතින් අවසර ලැබීමක් නැහැ. එතකොට අනිත් අයට තමයි මේ නීත්‍යානුකූල අවසරය තියෙන්නේ. ඉතින් එක්තරා විදිහකින් බෞද්ධයෝ සතුටු වෙන්න ඕන එහෙම නීත්‍යානුකූල ඉඩකඩක් අවසරයක් නැතිවීම ගැන. නැත්නම් මේක සීමාවක් නැතුව හැසිරෙන්නත් යනවනේ. ඊට පස්සේ එන්නේ අර හාමුදුරු කිව්වනේ කාමරාගය තව තවත් වැඩි වෙනවා. ඒකෝට අර අර පුද්ගලයන් තුළ මෙහෙම කාන්තාවන් බොහෝ ප්‍රමාණයෙන් සමග හැසිරෙන යාම තුළ කාමරාග ආදී කෙලෙස් වැඩි වෙලා ඒ කටියේ සංසාර ගමන මහා සීමාවක් නැතුව පස්සට මේ මේ දිගින් දිගට යන්න සිද්ධ වෙනවා. දැන් ස්වාමීන් වහන්සේ කියපු කතාවම දැන් අංගුත්තර නිකායේ තියෙන අර සුබනිමිත්තම් බික්කවේ අයෝනිසෝ මනසිකාරයෙන් ඇත්තටම මේ මේ කාම වස්තු සුභවාසයෙන් අරගෙන මේවත් එක්ක අයෝනිසෝ මනසිකාරයෙන් මේ චර්යාව දිගට යන්නකොත් ගැලවිල්ලක් නැහැ. ඒ නිසා අපි මේක පුළුවන් තරම් ගිහියෙක් වුණත් මේක පාලනය කරගෙන යනවා නම් ඊටාම වටිනවා. එහෙම. ඒතකොට අපි හඳුරන්නේ දැන් මෙතනදී අපි කාම මිත්‍යාචාරය පිළිබඳ යම් අවබෝධයක් ගත්තානේ. කාම සේවනයේට නුසුදුසු කාන්තාවන් සහ පුරුෂයන් සමග ලිංගිකව හැසිරීම කාම මිත්‍යාචාරය. ඒතර කාම සම්මාචාරය ගැන කිව්වොත් ඒ කියන්නේ අපි මේ මානව සමාජ සංහතියේ ප්‍රගමණයට පැවැත්මට ස්ත්‍රී පුරුෂයන් ඕනෝන් සමග එකතු වෙලා හැසිරෙන්න ඕන. දැන් උදාහරණයකට ගන්නෙම අපේ හන්නේ දැන් සාමාන්‍යයෙන් ගත්තොත් දැන් අලුත් ට්‍රෙන්ඩ් එකක් තියෙනවා මේ තරුණ අය විවාහ වෙලා තරුණ අය විවාහ වෙනවා ළමයි හදන්නේ ළමයි හදන්න තියෙන ළමයි වැඩන්නේ සංසාරේ දිග්ගසන වැඩ ඒ ආදී වශයෙන් කියලා එන විවාහ වෙන්නේ මොකටද ඒ එහෙම වුණොත් හිතෙන්නේ මේ බොහොම ලාමක වැඩකට මේ මේ අර සුළු මොහොතක තෘප්තියට තමයි මේ විවාහ වෙන්නේ කියන තැනට එනවා නේද එහෙම ලඝු කරන්න පුළුවන් ද යුග ජීවිතයක් එහෙම නැත්නම් මේක යහපත් විදියට කොහොමද හඳුරන්නේ කරන්නේ? ඇත්තටම දැන් ස්වාමීනාංශ කියපු විදිහට දැන් එතන තනිකරම ඒ තරුණ අයට තියෙන උපක්‍රේෂයක්. එහෙමනම් මේ සංසාරයේ දික් වෙනවා කියලා ළමයි හදන්නේ නැහැ කියන එක එහෙමනම් ගහ වෙන්න ඕනත් නැහැ ඇත්තට. එහෙම. එහෙනම් Brahmacharyaව ජීවිතය ගත කරන්න පුළුවන්. එහෙම දෙයක් නෙවෙයි මෙතන කම්සත් විඳින්නත් ඕන අර ඒ සාමාන්‍ය ඒ තුලින් ඇති වෙන මේකට කරදරයි කියලා හිතන මේ පුංචි ළමයි හදාගෙන ඒ වගේ ඈත් වෙලා වංශක ධර්මයක් වංශක ධර්මයක් හිටියේ ඒගොල්ලෝ ඒ ගමන ඒ පංචකාමයේ වැඩි වැඩියෙන් ඉඳින්න තමයි ඒගොල්ලෝ මේ සසර දික් වෙනවා කියලා කියන කතාව දාගෙන ඒ විදිහට යන්නේ එහේ ළමයි හම්බුණා ටිකක් අමාරු වෙන්නේ අමාරු වෙන්නේ ඒ <laughs> ඉතින් නිදහස නැති වෙනවා ඉතින් වග කියන්නේ නැති වෙනවා අපි ගත්තාම මේ ඉතින් කාම සමාකාර පැත්තෙන් ගත්තාම අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට මේ දරුවෙක් ලැබෙනවා කියලා කියන්නේ ඒක පුදුම වටිනාකමක් තියෙනවා. මොකද දැන් බුදුරජාණන් වහන්සේ දරු සම්පතක් නේ. දැන් එදා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා අර దేవතාවෙක් වදාළ අර කිංසුප්ප තතං සෙත්තං කිංසු කවද තං වරං කිංසු පවද මානානං කිංසු පවද තං වරං කියන දැන්. ඉතින් මේ దేవතාව අහන්නේ මේ ලෝකේ කතා කරන්නන්ගේ වටිනාම කෙනා කවුද කියලා. එතකොට අනිත් దేవතාව උත්තර දෙනවා. දැන් බුදුරජාන්සේ ගාවට එන්න කලින් මේගොල්ලෝ මේ ප්‍රශ්න සාකච්ඡාව. අනිත් దేవතාව උත්තර දෙනවා මේ ලෝකේ කතා කරන්නන්ගේ අවුරුස පුත්‍රත්මය. අම්මෙකුට තරුණ අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට දරුවෙක් හම්බෙලා. ඒ දරුවා අම්මේ තාත්තේ කියලා කතා කරනකොට මේ අම්මටයි තාත්තටයි ඔටුන්නක් පෙරඳුවා වගේ කියනවා. ඒ ඒ කතාව පවා. ඒ නිසා දරුවෝ සහ අපි හන්නේ අර සීවලි මහරහතන් වහන්සේගේ කතාවේදී පැහැදිලි නේද සීවලි කුමාරයාගෙන් අහනවා මේ අවුරුදු 7ක් අර කුසතුලේ ඉඳලා මේ ආවට පස්සේ සීවලි ආපහු මේ මව කුස කුකුලින් කැමතිද කියලා. දැන් කැමති නෑ. නමුත් අම්මගෙන් අහුවාම කියනවා. අම්මා කියනවා මේ වගේ පුතාලා හත් දෙනෙක් වුණත් ලබන්න කැමතියි. අවුරුදු 7යි මාස 7යි දවස් 7ක් දුක් විඳලා දුක් විඳලා ඒ අර ඒ දරුවෝ ඒ තියෙන සම්පත්තිය ඒ කියන්නේ දරු සම්පත්තිය. ඒ නිසා කල්පනා කරලා බලපුවහම විවාහපත් වෙනවා නම් රටට ජාතියට ආගමට අපි මේ කතා කරන ලෝකෝත්තර පැත්තෙන් ලෞකික පැත්තෙන් රටට ජාතියට ආගමට වැඩදායි පුණ්‍යවන්ත දරුවන් සකස් කරන්න ඕන. එහෙමයි. අපි උනත් අපේ අම්මලා තාත්තලා අද හදපු නිසා අද අපි මේ මේ විදිහට දැන් ධර්ම ප්‍රචාර කටයුතු සිද්ධ කරගෙන සාසනයට ලෝකයට අපිට සේවයක් සිද්ධ කරන්න ලැබුණේ ඒ ඉතින් අපිව අපේ දෙමව්පියෝ හදපු නිසා. අනුගාන සම්බුද්ධ ශාසනය ගැන හිතලවත් දැන් මොකද හාමුදුරුවෝ වෙන්න වෙන්න මාළු පැවිදි වෙනවා. පිරිස අඩුයි පවුලක ළමයි දෙන්නයි තුන් දෙනයි උපරිමයෙන් ඉන්නේ. එහෙම අය ඊළඟට අම්මට තාත්තට සලකන්න ඕන කියලා ගෙදර පියා ගන්නවා. ඒතර මේ වටිනා ධර්මය අනාගත පරපුරට දායාද කරන්න අවස්ථාවක් නැ භික්ෂුන් වහන්සේලා නැති හින්දා. ඒ නිසා අඩු ගන්න ශාසනයට දෙන්න කියලා හරි දරුවෙක් හදන එක කොච්චර වටිනවද නේද? ඒක නිසා තව දෙයක් අර සංඝාත මතක් කර තිබී මතක් වුණේ මේ මේ තරුණ අය ඒ විදිහට බැඳීම් ඇති වෙනවා කියලා දරුවෝ හදන්න නැතුව විවාහපත් වෙලා ඉන්නවා කියන්නේ එතන තනිකරම ආත්මార్థකාමීත්වයක් තියෙනවා. මොකද දැන් අපේ මේ බැඳීම් කියන ඒවා මේ ආසාවන් කියන දේවල් අපි ලෝක සම්මතයේ තමයි අපි යමක් අතහරින යමක් අල්ලගෙන. අපි පුංචි කාලේ ගත්තාම අපි අම්මා තාත්තට පුදුම බැඳීමකින් ඉන්නවා. අම්මා තාත්තා ගෙදරින් යනකොට අපි අඬනවා පස්සෙන් දුවනවා. හැබැයි අපි ටිකක් බහ තේරෙන වයස වෙනවා අපිට යාළුවෙක් එහෙම ඉන්නකොට ටිකක් තරුණ වයස වෙනකොට අර තත්ත්වේ නෑ. අපි යාළුවන්ට බැඳෙනවා. අම්මා තාත්තා ඩිංගක් මගේ හැරෙනවා අපි යාළුවන්ට බැඳෙනවා. අම්මා තාත්තා ගෙදරින් යන තරමට සතුටු වෙනවා. ඒක හරි. ඊළඟට ස්වාමීන් වහන්සේ දැන් විවාහපත් වුණාම සම්පූර්ණ දරුවන්ට අම්මා තාත්තා අමතක වෙනවා බිරිඳට ස්වාමියාට බැඳෙනවා. ඉතින් ඊළඟට දරුවෝ හම්බුනහම සිද්ධ වෙන්නේ අර ස්වාමියාට බිරිඳට තියෙන බැඳීමත් අඩු වෙලා දැන් අම්මලා දරුවා හම්බුනාම දරුවන්ට බැඳෙනවා. ඊට පස්සේ ස්වාමියාට එකක් මගහැරෙන අවස්ථා තියෙනවා. ඉතින් බිරිඳට සමහරවල් ඒ වගේම ස්වාමියාටත්. ඉතින් මෙතන මේගොල්ලෝ මේ විවාහපත් වෙලා දරුවෝ හදන්නේ කියන්නේ ඒ බැඳීම ආත්මార్థකාමීත්වය එතනම තියාගන්න අපේක්ෂාවකින් තමයි මේ ඒ දේ මම හිතන්නේ සිද්ධ වෙන්නේ. එහෙම නැතෝ මේ දරුවන් ආයි මේ දුක් සහිත සංසාරයක දාලා ඒ අය දුකටපත් කරන වෙනවනේ කියන එහෙම හැඟීමකුත් තර ලොකු දැන් ඔය. තර ලොකු අවබෝධයක් තියෙනවා නම් ඉතින් කොච්චර වටිනවද ඇවිල්ලා මහාන වෙන්න පුළුවන්. බඳින්න නැතුව ඉන්න පුළුවන්. බඳින්න නැතුව ඉන්න පුළුවන්. දැන් ඇත්තම අපි දැක්කම උනත් දැන් සමහර මිනිස්සු ඉතින් මම එක මේ වරදවා තේරුම් ගන්න එපා. දැන් සමහර අය අනේ ඔක කොච්චර වටනද මේක මහා කොණු ගොඩක් මේක ගන්ත විත්තක් නෑ. නමුත් ඒ අය ඒකෙම යෙදීදී අපිට මේ මේකේ ආංශංශ කියන එක බොහොම හොඳයි. ඒ වගේ වැඩක් තමයි මේකත් ඒගොල්ලෝ කම්සප්ප විඳිනවා ආ මේක මේ දරුවන්ට මේ දුක් කරදර දෙන්න ඕනේ මේ ගමන යන්න ඕනේ නැහැ කියලා ඒක කරනවා නම් ඒක තන්නේ කරම වංචනික ධර්මයක් කියලා තමයි අපිට කියන්න තියෙන්නේ. එහෙමයි. අපි හඳුරන්නේ එතකොට අපි ඊළඟට මේ හඳුනා ගමු මේ අදින්නාදාන සිල්පත් මේ පදේ වගේම මේ සිල්පදේ තුලක් තියෙනවද මේ අල්ප සාවද්ද මහා සාවද්ද ස්වභාවයක් ඒ වගේම මේ සිල්පදේ උල්ලංඝනය වෙන්නේ කොහොමද? දැන් අපි දන්නවා ප්‍රාණඝාතය සම්බන්ධයෙන් ගත්තොත් සතු මරන්නත් බෑ, මරවන්නත් බෑ, මරණව දිහා බලලා සතුටු වෙන්නත් බෑ. ඒතකොට දැන් සමහර අය ඉන්න අපි හඳුරන්නේ මේ සම්බන්ධයෙන් ගත්තොත් කාම මිත්‍යාචාරයේ යෙදෙන අය ඉන්නවා, යොදවන අය සිටිනවා. ඉතින් අපි ගණිකාමඩම් වගේ දාලා තියෙනවා. ඊට පස්සේ යෙදෙන අය දිහා බලලා සතුට වෙනවා. ඒ දැන් අපි කියන්නේ නිල් චිත්‍රපටි කියලා, බ්ලූ ෆිල්ම්ස් කියලා කියන්නේ ලිඛිත ක්‍රියාකාරකම් දිහා බලලා සතුට වෙනවා. ඒතර ඒ ඒ විදිහට කරන එකත් මේ ශිල්පදයේ උල්ලංඝනය වීමට හේතුවක්. දැන් අපි ඉස්සෙල්ලාම සානස මේ කියන්නේ අංග ටික බැලුවොත් මේ ශික්ෂාපදයේ කැඩෙන අංග ටික අපි කල්පනා කරොත් කාමිත්‍යාචාරයකට සුදුසු ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් වෙන්න ඕන. ඊළඟට ස්වාමීන් වහන්සේ ඒ යෙදින්න තියෙන කැමැත්ත. ඒ සඳහා තියෙන කැමැත්ත. ඊළඟට ඒකට උත්සාහවන්ත වීම. කියන්නේ උපක්‍රම මොනවායි වැඩ පිළිලක් යෙදීම. ඊළඟට ඒ කාමය විඳීම. මෙන්න මේක තමයි මෙන්න මේ අංග හතරයි. අනිත් ඒවාට අංග පහක් තිබුණා. මේකට අංග හතරයි තියෙන්නේ. මෙන්න මේ අංග හතර සම්පූර්ණ වීම තුළ මේ කාමීත්‍යාචාරය සිද්ධ වෙනවා. අන්සතු ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් වෙන්නට ඕන. එතකොට ස්වාමීන් වහන්සේ දැන් ස්වාමීන් වහන්සේ ඇහුවේ මේ අල්පසාවද්ද අල්පසාවද්ද මහසාවද්ද වෙන එක සහ අනිත් එක අපයන්නේ අර මේ මූලිකවම ඇහුවේ කොහොමද දැන් මේ සිල්පදය සමාදන් වෙලා ආරක්ෂා කරනකොට සම්පූර්ණයෙන් ආරක්ෂා කරනකොට දැන් සමහරු කරලා ඔව් සමහරු මේ කාම මිත්‍යාචාරය යෙදෙනවා සමහරු යොදවනවා සමහරු යෙදෙනව දැකලා සතුටු වෙනවා ඒ තුල සිල් රැකෙනවද කැඩෙනවද කියන ස්වාමීනාහස දැන් මේ අදින්නාදාන ශික්ෂාපදේ වගේ අන කරලා මේ ශික්ෂාපදේ කඩන්න බෑ. දැන් කෙනෙකුට කිව්වොත් ඔබ කාමිත්‍යාචාරය හැසිරෙන්න ඕන කියලා කිව්වට ඒ හැසිරෙන කෙනාට හැසිරුණොත් කාමිත්‍යාචාරය වෙනවා. හැබැයි අන කරපු කෙනාට කාමීත්‍යාචාරය අකුසල වෙන්නේ නැහැ. වෙන්නේ නැහැ. හැබැයි අන කිරීමේ අකුසලයක් තියෙනවා නේද? අන කිරීම පාපයට යෙදවීමේ අකුසලයක් තියෙනවා. මොකද අර කාමීත්‍යාචාරය කියන අකුසලයේ සිද්ධ වෙන්න හේතුවක් නැහැ. ඒකට අනුබල දීමේ අකුසලය වෙනවා. අනුබල දීමේ අකුසලයේ සිද්ධ වෙනවා. මොකද ඒ මේක කායික ක්‍රියාවක් නේ. එහෙම. එතකොට මේ කයෙන් වෙන අවසාන අකුසලේ. එහෙම. ඒතර මේ කයෙන් වෙන මේ අකුසලේ අනකලාට ඒක සිද්ධ වෙන කය සම්බන්ධ වෙන්න ඕන. අතින් අල්ලගෙන ගිහින් ඉවරල පාපුකෝ. එහෙම කළත් ඒක වෙන්නේ නැහැ. මොකද ඒ ක්‍රියාව කරන්නේ ඒ දෙදෙනා නිසා. ඒ දෙදෙනා නිසා. අර ඒකට අනුබල දීම, ඒකට මාර්ගය සකස් කිරීම ඒක වෙනම අකුසලයක් වෙන්න පුළුවන්. ඊළඟට මේක අල්පසාවද්ද මහා සාවද්ද භාවය ගැන කල්පනා කළොත් අපි හිතමු සීලවන්ත දුස්සීල කෙනෙක් එක්ක කාමිත්‍යතාවය දෙනවා. ඒක අල්පසාවද්දය. හැබැයි සීලවන්ත කෙනෙක් එක්ක කාන්ත්‍යචාරය දෙනවා. ඒක මහා සාවද්දයයි. දැන් බලන්න එදා උප්පලවන්නා කේමා නේද? කේමා උප්පලවන්න. උප්පලවන්නා මහා රහත් මෙහෙණින් වහන්සේ අර පින්ඳ පාතේ ගිහිල්ලා ඇවිල්ලා. ඒ මහා රහත් මෙහෙණින් වහන්සේ නමක් නේ ගිහි කාලේ ඉඳලා මේ උත්තමාව කෙරෙහි ආසාවෙන් හිටපු අර නන්ද කියන තරුණයා. මේ මේ උප්පලවන්නා රහත් මෙහෙණින් වහන්සේ පින්ඳ පාතේ ගිහිල්ලා ටිකක් වෙහෙසට ඇඳේ ඇලුණා. මේ රහත් නික්ලේශ උත්තමාවක්. මේ ඇඳ ඇතුලේ හැංගිලා ඉඳලා බලහත්කාරයෙන් මේ කරදර කළා. කරදර කළා, දූෂණය කළා. ඒ වෙලාවේ උපලවන්නා මහරහත් වෙන වහන්සේලා මේ මේ මේ පුජ්‍යලයා විනාශ වුණා කියලා. ඒක මහා සාවද්දී භාවය බලන්න ඒ වෙලාවේම පොළොව පලාගෙන අවීචි මහ නරකයට දෙගෙන ගියක මහා සාවද්දී හොඳට තේරෙන අල්පේස අල්ප සාවද්දී මහා සාවද්දී. ඒ කියන්නේ සීලයෙන් ගුණයෙන් උසස් උදවියට බලහත්කාරයෙන් හෝ ලිංගික අතවර කරන්න යාම මහා සාවද්ද අකුසලයක්. දුස්සීලකම් කරන සීලයක් නැති අයට එහෙම කරන එක අකුසලයක් වෙනවා. නමුත් ඒක අල්ප සාවද්ද අකුසලයක් ඇටේටයි සඳහන් වෙන්නේ. සඳහන් වන්නේ දැන් සමහර තැන්වල කාමිත්‍යාචාරයේ මිනිස්සු ගොඩක් අය කියනවා දෙන්නගේම කැමැත්ත තියෙනවා කාටවත් ප්‍රශ්නයක් නැහැනේ. එහෙම බොහෝ දෙනාගේ කියනවා. නමුත් එතනදී පැහැදිලි කරනවා අර සස්සාමිකා සපරිදන්න අයිතිය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ඊළඟට දෙන්නගේම බොහොම කැමැත්තෙන් කරනවා නම් එතනත් පැහැදිලිවම තියෙනවා මං එක් අටුවාවේ ඒක අල්ප සාවද්‍ය ගණයට වැටෙනවා කියලා. ආහ් එහෙමයි. එතකොට අපි හඳුරන්නේ දැන් අනිත් කාරණාව තමයි දැන් අනුබල දෙන්න බෑ ඒ වගේ මේක සිදු කරන්න බෑ කායිකව සිදු කරන්න බෑ දැන් සමහර අය කාම මිත්‍යාචාර අකුසල ගණයට කර්මපත ගණයට වැටුනේ නැතුණහට අර බහුල වශයෙන් දැන් මේ සමාජ මාධ්‍ය ජාලාංශය ඉන්ටර්නෙට් එක සම්බන්ධයෙන් තරුණ පරපුර ගොඩක් මේ දුරකතන භාවිතා කරලා මේ යම් යම් ආකාර දැන් උදාහරණයකට කිව්වොත් මේ ෆෝන් සෙක්ස් කියලා කියන කරුණ. දුරකථන භාවිතයෙන් රූප නැරඹීම තුළ යම් ආකාරයක ලිංගික ක්‍රියාවලිය වල යෙදෙනවා. ඒ වගේ දේවල් සම්බන්ධ වුණොත් කොහොමද මේ සිල් පදයක් විදිහට කැඩුන්නේ නැතුණාට මොකද්ද වෙන එතන ක්‍රියාව? ස්වාමීන් වහන්සේ මේ ධර්මයේ සඳහන් සත්‍ය මෛතුනේ කියලා දෙයක්. එහෙම. ඒ කියන්නේ දැන් භ්‍රමකාරී ජීවිතයක් ගත කරන කෙනෙකුට ඒ Brahmachari ජීවිතේ paludu වෙන පරිපූර්ණ සීලයක් නොවන ඒක කිලිටු වෙන කාරණා හතක් දක්වලා දෙන ස්වාමීන් වහන්සේ මතක් කරපු ඔය ඔය විදිහේ කාරණා. එහෙමයි. ඒක සත්‍ය මෛත්‍රිය කියලා කියන්නේ දැන් මේ සත්‍ය පළවෙනි එක තමයි දැන් ස්ත්‍රියක් පුරුෂයෙක් යම් කිසි පුරුෂයෙක් ස්ත්‍රියක් ලවා පිට අතුල්ල ගන්නවා. එහෙම. නැත්නම් සම්බහානය කර ගන්නවා. එහෙම. ඊළඟට ඊළඟට තෙල් ගා ගන්නවා මොන හරි මසාජ් කර ගන්නවා ඒ වගේ දේවල්. ඒ වගේ දේවල් කිරීම තුල ස්වාමීන් වහන්සේ කෙලින්ම ශික්ෂාපදේ කැඩෙන්නෙම නැහැ. හැබැයි ශික්ෂාපදේ කිලුට වෙනවා. එහෙම. දැන් අපි හිතමු තමන්ගේම විවාහපත් වෙච්ච බිරිඳයි ස්වාමියායි වුණත් අපිට ශික්ෂාපදයක් සමාදන් වෙලා ඉන්නවා. ඉතින් වෙනදා වගේ ස්වාමියාගේ අපි හිතමු කකුලේ මොකක් හරි තුවාලයක් හරි නැත්නම් තුවාලයක් නෙවෙයි මොකක් හරි වේදනාවක් තියෙන දෙන්න සිත් සමාදන් වෙලා ඉන්නේ එදා දවසේ. එදා දවසේ අපි දෙන්න මේ වෙනදා වගේ වෙනදා පුරුද්දට ඒ බිරිඳ තමන්ගේ ස්වාමියාගේ කකුල සම්භාහනය කරනකොට ස්වාමියාට මේ කාමික කාමුක අදහසක් ආවොත් ඒක කිලෝපස්. අපි හන්නේ එතන පොඩ්ඩක් පැහැදිලි කරගන්න ඕනේ මට. දැන් මෙතනදී සඳහන් කරන්නේ අපි මේ පන්සිල් සමාදන් වෙනකොට සමාදන් වෙන කාමීසු මිච්ඡාචාර සිල්පදේ සම්බන්ධයෙන්ද එහෙම නැත්නම් පොයේට කවුරු හරි කෙනෙක් සමාදන් වෙන අටසිල් එතෙදී අපි කාමීසු මිච්ඡාචාරා වෙනුවට යොදන්නේ අබ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපදං සමාදන්. ඒතර අබ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන සිල්පදේ සමාදන් වෙලා ඉන්න කෙනෙක් එවන්ම සිල් පදය සමාදන් වෙච්ච තමන්ගේ ස්වාමී දියණිය සමග ඒ විදිහට සම්බාහනයක යෙදීම තුළ රාගසිතක් පහළ කරගත්තොත් එයද අර මෛත්‍රණ ධර්මයේ ඒ සමය මෛත්‍ර ධර්මයට අයිති වෙන්නේ. හැබැයි ස්වාමීන් වහන්සේ මේ සත්ත මෛත්‍රණය කියන එක පංචිල් රකින්න කෙනෙක් වුණා මේ සත්ත මෛත්‍රණය ටිකක් වළකින්න ඕනේ. එතකොට අපිට මේ මේකේ යන වේගයේ දුර පාලනය කරගන්න පුළුවන්. ඒ කියන්නේ කාමේසු සම්මාචාරා වේදන කෙනෙක් වුණත් මේ සප්තමයිතම ධර්මයන්ගෙන් වළකින තරමට හොඳයි. වළකින තරමට හොඳයි. ඒක තමයි දැන් දෙවෙනි එක. එතකොට දැන් පළවෙනි එක තමයි දැන් සම්භාහන ආදී පිළිගැනීම. ඊළඟට සාමාන්‍ය දෙවෙනි එක තමයි දැන් දර්ශනයෙන් ඔව් නේද මේ කියන්නේ රූප දැකලා ඉවරලේ පිළිබඳව යම් ප්‍රශ්නයක් ඒක තමයි ඊළඟට කෙනෙක්ව දැකලා දැන් දැකලා මේ අර අපි කියන්නේ අයි කන්ටැක්ට් කියලා තියෙනනේ දැකලා එතන ඒක ඒක කාමයේ දක්වා යනවා. ඒකත් එක් සත්‍යමයිකට අයිති වෙනවා. ඒ කියන්නේ දැන් කාගේ හරි ලස්සන රූපයක් දැකලා ඒ ලස්සන රූපය සමගින් මට මෙහෙම හැසිරෙන්න තිබ්බනම් හොඳයි කියලා ඒ මානසිකත්වය. එතකොට එතනත් සත්‍යමයි. එතකොට දැන් අර අර මම කියපු විදිහට අර ෆෝන් සෙක්ස් කියන එක ඒකයි. ඒකට අයිති වෙනවා. ඊළඟට ස්වාමීන් වහන්සේ දැන් හඬ දැන් ඔය එතනදී ඇත්තම එතන තමයි විශේෂයෙන්ම දැන් හඬක් අහලා ඒ හඬ ඔස්සේ කාමයේ දැන් හරිය හඬ පිළිබඳව දැන් ඇත්තම අංගුත්තර නිකායේ එක නිපාතේ තියෙන්නේ මේ ස්ත්‍රියගේ රූපයේ, ශබ්දයේ, ගන්ධයේ, රසයේ, ස්පර්ශයේ පුරුෂයාට ඊට වඩා ලොකු දෙයක් මේ ලෝකේ නෑ. ඒ වගේම ස්ත්‍රී රූපම් භික්කවේ පුරුෂස්ස චිත්තම් පරියාදායකති. පරියාදායකති. ඒ වගේම තමයි පුරුෂයාගේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ස්ත්‍රියට ඊට වඩා දෙයක් මේ ලෝකේ නෑ. එතකොට දැන් ඒ වගේම අර ශබ්දහාලා ඒ ශබ්දයේ ඔස්සේ රාගසිතක් ඇති කරන ඒ යන සංකල්පනා තුළ ඇති වෙන ඒකත් මෛත්‍රණයක් ඇටියෙ. ඒ කියන්නේ සමහරු ශබ්දය අහලා ඒ පිළිබඳව කාමාස්වාදය ඇති කරනවා. ශබ්දය තුලින්. ශබ්දය තුලින්. මිහිරි හඬ අහලා ඉවර වෙලා පැහැදෙනවා. පැහැදෙනවා. පැහැදිලා ගිහිල්ලා බලනකොට රූප දැක්කම එපා වෙන අවස්ථා තියෙන්න පුළුවන්. ඊළඟට සාදීයෙන් සින්දුවේම අහලා ඉවර නේද? ඊළඟට මේ අපි ගත්තොත් මේ දැන් ස්ත්‍රියක් එක්ක ක්‍රීඩා කරනවා, සෙල්ලම් කරනවා. ඉතින් ඒ ක්‍රීඩාව වගේ ගියාට එතන කාමයක් තමයි යන්නේ. ඒකත් සත්‍යමයිට අයිති වෙනවා. ඊළඟට අපි හඳුරන්නේ දැන් විවාහ වෙලා ඉන්න දැන් දෙන්නෙක් දැකලා දෙමහල්ල නැත්නම් තරුණ ජෝඩුවක් දැකලා ඒගොල්ලොන්ගේ වජාන වහන, ගෙවල් දොරවල් ඒ හැසිරීම දැකලා මෙයා කරුණා මටත් මෙහෙම ඉන්න තියෙනවා නම් කියලා යම් කිසි කෙනෙක් භ්‍රමචාරී කෙනෙක් හිතනවා නම් ඒකත් සත්‍යමයිට වෙන්න අයිති. අනුන්ගේ සැප දැකලා. සැප දැකලා. ඊළඟට සාමාන්‍ය හරි සියුම් නේද අපහන් සාමාන්‍ය කෙනෙකුට ඇති වෙනවනේ අනුන්ගේ සපක් දැක්කම අනේ මටත් මෙහෙම තිබ්බනම් හොඳයි හොඳයි කියලා ඊළඟට ඊළඟ එක තමයි අවසානයේක මේ ධර්මචාරීව හැසිරෙනවා දිව්‍ය ලෝකෙ ගියා මෙන්න මෙහෙම ඉන්න පුළුවන් මෙන්න මේ විදිහට දෙවියෝ මෙහෙම දිව්‍යාංගනාවෝ දැන් දැන් පුරුෂෙක් හිතුවොත් එහෙම දැන් මේ වගේ මේ කෙනෙක් නෙවෙයි 500ක් වට කරගෙන ඉතින් මේ හොඳට මහානදම් පිරුවොත් නැත්නම් හොඳට කුසල් කරගත්තොත් මට මේ Brahmacharyaව දැන් හැසිරුණොත් මට දිව්‍ය ලෝකෙ ගිහිල්ලා මේ මේ සැප සම්පත් ලබන්න පුළුවන් කියලා හිතාගෙන Brahmacharya හැදෙනවා ඒකත් මල් තුනයක්. ඒතර අපි හන්නේ දැන් සාමාන්‍යයෙන් අද කාලේ සමහරු කියනවා මනුස්ස ලෝකෙට වැඩිය දිව්‍ය ලෝකෙ හොඳයි. හේහෙ කල්යාණ මිත්‍ර සත්පුරුෂයෝ ඉන්නවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන සාකච්ඡා කරන බොහොම ධර්මකාමී දෙවියෝ සිටිනවා. ඉතින් ඒ තැන් වලට ගිහිල්ලා ඉවර වෙලා අපිට ඉක්මනට නිවන් දකින්න පුළුවන්කම තියෙන ඔය ආදි වශයෙන් උත් කියලා ඉවර වෙලා දිව්‍ය ලෝකයේ සිත බඳව ගන්න අය. එතකොට එහෙම එකක්දී මේක වෙන්නේ නැහැ නේද? දැන් ඇත්තටම එතනදී ස්වාමීන් වහන්සේ මෙහෙමයි සෝතාන්ත සූත්‍රයේ තියෙනවා ඒ කතාව. අපි මෙහි ධර්මය පුරුදු කරන්න ඕන. අපි දැන් මෙහි මේ පින්කම් කරන දැන් ගොඩාක් අය කරන අර පින්කම් කළේ නෑ මේ පින්කම් කරේ නෑ කියලා පින්කම් නොකරපු පින්කම් සියල්ලම මෙහෙදි කරනවා. මොකද එහෙදි ක්‍රම අඩුවක්වත් නැතුව ලබා ගන්නනේ දේවල් කරන්නේ. නමුත් යම් කිසි කෙනෙක් ධර්මයේ මෙහෙදි පුරුදු කරනවා. ධර්මයේ පුරුදු කරන ගමන් එයා කල්පනා කරනවා මට මේ ජීවිතයේ ධර්මය අවබෝධ කරගන්න බැරිමු දිව්‍ය ලෝකයකට ගිහිල්ලා එහෙදි මට දැන් මොකද අද අපිට මහා කාලයක් වුණාට දැන් බුදුරජාණන් සිතුරුනම් පාල සමහරලාට දිව්‍ය ලෝක වලට මේ අවුරුද්දක් දෙකක් තුනක් වගේ කාලයක්. දවස් 25ක් වගේ. දවස් 25ක් වගේ කාලයක්. එතකොට ඒ වගේ දිව්‍ය ලෝකයකට ගියාම ඉතින් තථාගතයන් වහන්සේ බොහොම සමීපයෙන් බණ අහපු අය ඉන්නවා. ඒක හැබැයි ඒකට ප්‍රධාන දේ තමයි මෙහෙදී අපි ධර්මය පුරුදු කරලා ගියේ නැත්නම් ඒ කියන්නේ අනිත්‍ය දුක කියන හොඳට භාවනා කරන්න ඕනේ අනිත්‍ය දුක අනාත්ම පිළක්ෂණය මෙහෙදි පුළුවන් තරම් පුරුදු කරන්න ඕනේ විපස්සනා වඩන්න ඕනේ ඊළඟට මේ සත්‍ය බෝධිපාක්ෂතරම් පුරුදු කරන්න ඕනේ එහෙම පුරුදු කළා ධර්මය අවබෝධ කරගැනීමේ මානසිකත්වයකින්ම දිව්‍ය ලෝකයේ පහළ වුණොත් අපිට ධර්මය අවබෝධ කරගන්න යන්න පුළුවන්. හොඳ තැනකට අපි හාමුදුරුවෝ ආව දැන් සමහර වෙලාවට සාමාන්‍යයෙන් දන් දෙන දුගී මගී යාචකාදීන්ට උදව් උපකාර කරන ඒ වගේම කිසියම් සීලයක් ආරක්ෂා කරගත්ත සාමාන්‍ය මට්ටමේ මිනිස්සු මැරිලා ගිහිල්ලා දිව්‍ය ලෝකවල උපදිනවා. ඒතකොට එහෙම ඉපදුනා කියලා ඒ අය සම්‍යද්දෘෂ්ටික දෙවියන්ම වෙනවා කියලා නිශ්චයක් නෑ නේද අපි හන්නේ. දිව්‍ය ලෝකවලත් ඉන්නව නේද නිකන් සබ විඳගෙන ධර්මයට ලැබියාම නැතුව ඉන්නේ. දැන් ස්වාමීන් වහන්සේ දැන් වෙනත් ආගම් වලින් ඔය අන් අයට සලකලා අපත්තාන කරලා කරුණා මෛත්‍රිය පතරවලා ඒගොල්ලෝ දිව්‍ය ලෝකෙ කියලා ඉපදිලා ඒගොල්ලෝ සැප විඳිනවා. ඒ සැප විඳිනවා. දැන් ඒ අය මේ ධර්මකාමීව ධර්මයේ සොයා යන පිරිසක් නෙවෙයි. ඒ කියන්නේ අපේ මනුස්ස ලෝකේ මනුස්ස ලෝකේ වගේ තමයි. ඊට වඩා ඉතින් අර දිව්‍ය ලෝකේ කියන්නේ හිතනකොට ලැබෙනවා. ලැබෙනවා. මෙහි ඉතින් අහනයක් හිතුවට ලැබෙන්නේ නැහැ නේද? ඉතින් දිව්‍ය ලෝකේ කියන්නේ හිතනකොට වහනයක් පහළ වෙනවා. ඒක ප්‍රශ්නයක් වගේ එකක්. හිතේ හිතේ ලැබෙන්නේ. හිතේ ලැබෙනවානේ. ඉතින් ඒ ධර්මය අවබෝධ කරගැනීම අරමුණෙන් ගියොත් අපිට ධර්මය අල්ලගන්න ඇත්තටම දිව්‍ය ලෝකයේ ලේසි. අනිත් එක දුගතිගාමී වෙනවට වඩා මොන ක්‍රමයකට හරි සුගතිගාමී වෙන එක නම් වටිනවා. එහෙම. මොකද අපි හඳුනන දැන් එතන තවත් දෙයක් දැනගන්න දැන් අපි කියනවා ධර්මය අවබෝධ කරගන්න දිව්‍ය ලෝකයේ ඔය කියන පහසුකම් තිබෙන බෑ ඇත්තයි. නමුත් ධර්මයේ විදිහට ගත්තොත් අපි හඳුරන්නේ මූලිකව චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමනේ බෞද්ධයාගේ අපේ ඉලක්කය වෙන්නේ. ඉලක්කය. ඒතකොට චතුරාර්ය සත්‍ය දුක්ඛ සත්‍ය කියන එක ප්‍රායෝගිකව වටහා ගන්න මේ මනුෂ්‍ය ලෝකේ ගොඩක් උපකාර වෙනව නේද? මනුෂ්‍ය ලෝකේ ඇත්තටම දැන් මෙතන තියෙන දේ තමා මනුලවදී ප්‍රායෝගිකව මේ දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න පුළුවන්. නැත්නම් සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේටත් ප්‍රසිද්ධ දිවි ලෝකයේදීම බුද්ධත්වයට පත් වෙන්නත් පුළුවන්. ඔය දැකන මනුස්ස ලෝකයේ සාමාන්‍යයෙන් මෙතන තමයි කේන්ද්‍රස්ථානය. ඉතින් තමයි ලෞතර බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ, පසේ බුදුරජාණන් පහළ වෙන්නේ, මහා ශ්‍රාවකයන් වහන්සේලා පහළ වෙන්නේ. නමුත් අද කාලේ දැන් ධර්මයේ කාන්තෙන් ජීවමානයි. දැන් අපි හිතමු දැන් මෙතන වැඩේ ඉඳලා මේ මහා කීනාශ්‍රවයන් වහන්සේලා දෙනම සාකච්ඡා කළා කියලා. එහෙනම් කී දෙනෙකුට මේ ධර්ම අවබෝධ වෙයි? දැන් බුදුරජාණන් වහන්සේ නමක් වැඩෙන්න කියන බණ කිව්වනම් කී දෙනෙක් දහස් ගණන් ලක්ෂ ගණන් රහත් වෙනවා. එතකොට දැන් එතරක් යන දිව්‍ය ලෝකයේ ගිහිල්ලා ධර්මය අවබෝධ කර ගැනීමේ දැන් සෝතාමිස සූත්‍රයට අනුව මට හිතෙන්නේ ඉතින් ඒ සමීපවම බුදුරජාණන් වහන්සේලාගේ දේශන අහපු මාර්ගඵලලාභීන් ඉන්නවා පැහැදිලිවම. ඒ මාර්ගඵලලාභයේ ඒ සත්‍ය අවබෝධ කරපු කෙනා ළඟින් මේක අහගෙන දැනගෙන ඒ අනුව ක්‍රියාත්මක වීම තුළ යථාර්ථයට යන්න ඇත්තටම පහසුයි කියලා. හැබැයි මෙහෙ මෙහෙ දෙන්නේ දැන් අපි අපි බුදුහාමුදුරන්ගේ කාලේ ඉන්නේ ඇතිනේ. අපි මේ චීනාස් වෙනත් වෙනත් බුදුහාමුදුරන්ගේ බණ අහපු ගේ අසුර නෙවෙයි. අපි අපේ බුදුහාමුදුරු ජීවමාන කාලේ සමානට අපි දානෙත් පූජා කරන්නේ නැතිනේ. අනත් අහන්නේ නැතිනේ. ඇයි අපි තාම සංසාරේ ඒ කියන්නේ අපි ධර්මයේ පිහිටා කටයුතු කිරීම නැතිකම නේද? එතකොට ඉතින් ඔව් එහෙම වෙන්නත් පුළුවන් අපේ පාරමී ශක්තිය අඩු වෙන්නත් පුළුවන්. මොකද අපි කොහොම කරත් කවුරු මොනවා කිව්වත් මේ දස පාරමිතාවන් පිරෙන්න එපේ. ඒ ඒ ශක්තිය. හාමුදුරන්ගේ ඒ ප්‍රකාශනය අනුව තියෙනවා අපි මෙහි ධර්මයේ පුරුදු කරලා යන්නේ ධර්මයේ පුරුදු කරන තැනකට. තැනකට. එන තැනකට ගියොත් තමයි අපේ ගමන වෙනස් වෙන්න පුළුවන්. වෙනස් වෙන්න. ප්‍රත්‍යක්ෂ අවබෝධයක් කරපු කෙනෙක් ළඟට. මාර්ගඵලලාභී දැන් සෝතාපන්න දිගුරු ඉන්න, සකදාගාමී දිගුරු ඉන්නවා. ඉතින් අපි එහෙම කෙනෙක් ළඟට ගියොත් දැන් අපි සාමාන්‍යයෙන් හිතම පුහුණුවක් තියෙන ළඟ කෙනෙක් ළඟට අපි යනවා මේ රියදුරු පුහුණුව සඳහා. එයා අපට හොඳට පුහුණුව ලබා දෙනවා. එයා දන්නවා මෙන්න මේකයි මේකයි. එයාට අත්දැකීම් තියෙනවා. අපි හන් දැන් බුදුරජාණන් වහන්සේ පරිණිරවාණයට පත් දැන් අවුරුදු 2500 වසරක් ඉක්මලා ගිහිල්ලානේ දැන්. එතකොට මේ කාල සීමාව තුල මැරිච්ච කවුරු හරි දිවි ලෝකයක ඉපදලා එබඳු දෙවියෙකුගෙන් බණ අහලා මාර්ගඵල ලබා ගත්තා කියන සඳහනක් අපේ හඳුර කියවපු දැනක එහෙම සඳහනක් නම් ස්වාමීන් වහන්සේ මම දැකලා නැහැ. හැබැයි අර දැන් අපි නැවත නැවත කියන්නේ සමහර සූත්‍ර දේශනාවල තියෙනවා මේ එහෙම මේ මනුස්ස ලෝකේ ඉඳලා එහෙම දිව්‍ය ලෝකෙට හිත පිටවන් ධර්මය පුරුදු කරගෙන ගිය කෙනෙකුට යථාර්ථය කරා යන්න එක ලොකු කුතුහලක් කියලා. එහෙම. එතකොට සාමාන්‍ය අපි දන්නවා අපි හඳුන්නේ මනුෂ්‍ය ලෝකයක් කාම ලෝකයක්. කාම ලෝකයක්. එතකොට දිව්‍ය ලෝකය ගත්තාම කාම ලෝකයක්. එතකොට කාම සම්පත් අතින් බැලුවොත් මේ කාමය උල්ලංඝනය කරන්න තියෙන කාමයේ වරදවා හැසිරෙන්න තියෙන අවස්ථාවන් මනුෂ්‍ය ලෝකෙද දිව්‍ය ලෝකෙද වැඩි. දැන් අතරම දිව්‍ය ලෝකයේ කාමයේ වර්ධව හැසිරීම ගැන අපි කතා කරොත් ඒක පිනකට පහළ දාර නීත්‍යානුකූලයි දිව්‍ය ලෝක ව්‍යවස්ථාව වෙනස්. නොකද <laughs> දැන් දිව්‍ය ලෝකයේ ඒ කියන්නේ එක්කෙනෙකුට බොහෝ දෙනා බොහෝ දෙනා ඉන්නවා. උපතත් එකම උපතත් එකම 500ක්. එතකොට දැන් ඒක ඒක පිනටනේ පහළ වෙන්නේ. එතකොට ඒ ඒ ඒ දිව්‍ය පුත්‍රයා ඒ දිව්‍යාංගනාවෝ 500ත් එක්ක මෙතියයි කියලා ඒ සික පදේ කැඩෙන්නේ මම හිතන්නේ ඒ එහෙම කිව්වහම දිව්‍ය ලෝකයන් උනන්දු වෙන්නත් පුළුවන් එතකොට අපි හඳුරන්නේ දැන් සාමාන්‍යයෙන් ගත්තාම දෙවියන් කියලා කියන්නේ පිනට ලැබි දෙවියෝ සිටින වගේම අතිශයින්ම කාමයට බර දෙවියන් සිටින බව අපි දන්නවා නේද සමහර බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ පවා හාමුදුරුවරු භාවනා කරද්දී නේද? හාමුදුරුවරුන්ට ඇවිල්ලා කියන මේ හොඳ සුසු කාලකී සුබද්දගෙන යොවනේ යොබ්බනින් සමානද මේ හොඳට පොන්ද කලු කරලා තියෙන කලුවල තියෙන මේ භද්ද යවුන ඉන්න ඇයි ඔයා ඔයගේ දුක් විඳින්නේ? ඒ කාමයේ භුක්ති විඳින්න කියලා සමහර දෙවියොම කියනවා. දෙවියොම කියනවා. එතකොට ඒ එහෙම දෙවියෙකුගේ අසුරක් ලැබුණොත් සසර අනාථ වෙන්න පුළුවන්. දැන් මෙහෙමයි සම්හාත එතනදිත් අපි දැනගන්න ඕන දෙයක් තියෙනවා. අන්න ඒකයි අර පුරුදු කිරීම කියලා කියන්නේ. දැන් මෙහි වුණත් බලන්න අපි මේ මනුලෝක ගත්තාම දැන් කසිප්පු කාර්යයට කසිප්පු කාර්යය එකතු වෙනවා. බුලත්සිට කන මනුස්සයර බුලත්සිට කන මනුස්සය එකතු වෙනවා. එහෙමයි. ඊළඟට ධර්මයේ දැන් කොතන හරි මොකක් හරි ලොකු උත්සවයක් තිබුණත් ධර්මයේ පුරුදු කරපු කට්ටිය දැන් කියන ලොකු උත්සවය යනවා. නමුත් ධර්මයේ දන්න දෙනුතුන් එකතු වෙලා ඒගොල්ලෝ පැත්තට ධර්මය කතා කරනවා. ඒ වගේ අපි මෙහෙන් ධර්මය හොඳට පුරුදු කරලා ගියොත් අපිට අනිවාර්යයෙන්ම ඒ දිව්‍ය ලෝකෙට ගියාම ඒ විවිධාකාර පුජ්‍යලෝ හිටියත් අර ධර්මයට කැමති කට්ටිය තමයි අපිට එකතු වෙන්නේ. එහෙමයි. හොඳ දෙයක් වෙන අර පඨම සංවාස සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා ඒ ඒ වගේම මේ තවත් තැනකදී සඳහන් කරනවා මේ අදහස් ගැළපෙන තැන එකතු වෙනවා එකතු වෙනවා ධාතුසෝ භික්කවේ සත්තා සංසන්දෙන්ති සම්බන්ධයි අර සරියුත් හාමුදුරුවෝ වික්ෂුන් වහන්සේලා පිරිසක් එක්ක සම්මන් කරනව දැකලා නේද මුගලන් හාමුදුරුවේ ඒ උන්වහන්සේලගේ දක්ෂතා හැකියාවන් ප්‍රිය කරන ශ්‍රාවකයෝ උන්වහන්සේලා සමග හැසිරෙනවා. හැසිරෙනවා. එතකොට ධර්මය පුරුදු කරපු කෙනෙක් හිත දිගටම පුරුදු කරන්නේ ධර්මය නිසා ඒ ධර්මයේ තියෙන තැන් සොයා යාම ස්වභාවයක් වෙනවා. ඉතින් එහෙම සොයාගෙන යාම ඉතාම වැදගත්. ඉතින් අපේ හාමුදුරනේ දැන් මේ කාම මිත්‍යාචාරයේ පිළිබඳව අපි මේ සප්ත මෛතුන ධර්මය පිළිබඳ. ඒ කියන්නේ භ්‍රමචර්යාවට මල කඩක් ඒක. මල කඩක්. එතකොට එනද අපි විශේෂයෙන්ම ධර්ම වලිනුත් අපි වලකින්න ඕන. දැන් සංඝාක මෙතන විශේෂයෙන්ම සිහිපත් කරන්න ඕන මේ සිකපදේ කැඩෙන්නේ නැහැ. සත්‍යමය තුනේ තුනෙන් සිකපදේ කැඩෙන්නේ නැහැ. හැබැයි සිකපදේ කැඩෙන්නේ නැතුණාට ඒක පිරිසුදු සුපිරිසු සීලයක් බවට පත් වෙන්නේ නැහැ මේ සත්‍යමය තුනෙන් යුක්ත වෙන්නගෙන. මොකද ශික්ෂාපදේ විස්තාව හැටියට ඒක එහෙම රැකෙනවා. නමුත් ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් තනින් කෙලස් ගලනවා. කියන්නේ පවක් වෙන්නේ නැහැ කෙලස් වැඩි වෙනවා. කෙලස් වැඩි වෙනවා. ඉතින් එතනත් අකුසල ජීවිත පරම්පරාව සසරට වැටෙනවා. එතන සංසාර විමුක්තියට අපිට ඒක උපකාර වෙනවා. විමුක්තිය කරා යන කෙනෙකුට අනිවාර්යෙන් පරිපූර්ණ සීලයක් සම්පූර්ණ කරගන්න සීල විසුද්ධියක් සම්පූර්ණ කරගන්න ඊට පස්සේ චිත්ත විසුද්ධියක් වෙනස උපකාර වෙන නිවන් පිණිස උපකාර වෙන සීලයක් ආරක්ෂා කරගන්න නම් සත්‍ය මෛත්‍රණය ආරක්ෂා වෙන්න ඕන. කොහොමද හඳුන්නේ අපි ඒක වලකින්නේ? එහෙනම් වලකින්න තියෙන ඉන්ද්‍රිය සංවරය තමයි. ඉන්ද්‍රිය සංවරයට අපි ඒකට ඉතින් ඇත්තටම මේ ශ්‍රද්ධාව හොඳට තියෙන්න ඕනේ. ශ්‍රද්ධාව තිබුණ නැත්නම් මේ මුකුත් කරගන්න බෑ. ශ්‍රද්ධාවත් එක්ක අපිට යෝනිසෝ මනසිකාරය වැඩුණාම යෝනිසෝ මනසිකාරය තුළින් අපිට සිහිනුවන දෙක ලැබුණාම අන්න එතනදී අපේ ඉන්ද්‍රිය සංවර වෙනවා. ඒ ඉන්ද්‍රිය සංවර වීම තුළින් තමයි අපිට සත්‍යමය තුන වලින් වළකින්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ කියන්නේ හැමතරනේ ඉන්ද්‍රිය සංවරය කියන්නේ දැන් කිසියම් රූපයක් නිසා කෙනෙකුගේ හිතේ රාගයක් ඇති වෙලා එනවනම් ඒ රූපය අපි ඇස් දෙක අරගෙන ඉඳිද්දී අපිට පේනවනම් අපි ඒ රූපය දිහා නොබලා ඉන්න එකද එහෙම නැත්නම් ඒ ඒ රූපේ බලන්නම වෙනව නම් අපිට ඒ තුල අපි කෙලස් අවශ්‍ය ගන්න තු වෙන එකද මෙතන ඉන්ද්‍රිය සංවරය කියන්නේ. ඒක තමයි සානක එකන්ට ඇත්තටම අවශ්‍ය කරන ධර්මඥානය. ධර්මඥානය අපිට මේකට අවශ්‍යයි. මොකද ඇස් දෙක පියාගෙන ඉතියි කියලා කෙලස් නැති කරන්න බෑ. ඒ සමහරට ඇස් දෙක පියාගත්තාම නැති කෙලසුත් නැති කෙලසුත් ඇති වෙන්න පුළුවන්. හොඳ රූප පේන්නත් පුළුවන්. <laughs> ඒක සම්පූර්ණ පංචකාමයේ ස්වභාවය අපි තේරුම් ගත්තොත් ඇත්තටම පංචකාමය කියන එකේ ස්වභාවය මේක මහා ලොකුවට නම් මහමෙර පර්වතයක් වගේ සමහරු ලොකුම දේ හැටියට මේක අල්ලගෙන ඉන්නවනේ. ඒත් මේ පංචකාමය කියලා කියන්නේ ඉතින් අද අපි ජීවත් වෙනවා කියලා කරන්නේ ඉතින් ඇහෙන් රූප බලනවා, කනෙන් ශබ්ද අහනවා, නාසයෙන් ආග්‍රහණය කරනවා, දිවෙන් රස විඳිනවා, කයට පහස විඳිනවා. ඕකනේ අපි ජීවත් කෙනෙක්ම ජීවත් වෙනවා කියලා කරන්නේ ඒක. හැබැයි මේ පංචකාමයේ ස්වභාවය තමයි මේක ලබා ගන්නකන් තමයි වටින්නේ. ලබා ගත්තට පස්සේ මේක ඇති වැඩක් නෑ. දැන් බලන්න අපි සාමාන්‍ය මුල ඉඳලම ගත්තොත් දැන් ඕක අපි විශේෂයෙන්ම මේ පංචකාම සම්පත්තිය විඳින සෑම පින්නතෙක්ම මේක තේරුම් ගන්න ඕනේ. ඒක ලබා ගන්නකම් තමයි වටින්නේ. ලබා ගත්තට පස්සේ වැඩක් නැහැ. දැන් බලන්න අපි අධ්‍යාපනය උනත් ගත්තොත් අධ්‍යාපනයේ දැන් අපි මොකක් හරි ඩිග්‍රියක් උපාධියක් කරනවා. ඉතින් ඔක කරනකම් අපිට ලොකු දෙයක් නෙ දැන් අපේ සම්මාසයේ රාජකීය පඬිතු ශාස්ත්‍රපති මේ වගේ දේවල් කරගෙන යන කාලේ පිටකාචාර්ය අභිධර්ම ශාස්ත්‍රය. <laughs> ඒ වගේ දේවල් කරගෙන යන කාලේ අපි ආ මේක කරගත්තොත් ලොකු දෙයක් කියලා ඉතින් අපි ඒකට උත්සාහයෙන් කරනවා. හැබැයි ඉතින් අර කොලේ අතට ආවට පස්සේ දැන් අපිට ඒක ගාණක්වත් නැහැ නේ. ඇති දෙයක් පෙන්වන්නෙත් නැහැ. පෙන්වන්නෙත් නැහැ. ඒක ඇති දෙයක් නැහැ. ලබා ගත්තට පස්සේ ඒක ඇති දෙයක් නැහැ. ඇඳුමක් වුණත් මේ ගිහි පින්නොත් එක්ක ඇඳුමක් ගත්තාම ඕකදී මුලින් ගන්නකොට තෝරලා තෝරලා නේද? හැබැයි කලින් අර මුලින් ආසාව ඇති වෙලා ඊට පස්සේ පරිේශණය කරලා ඒව සොයාගෙන ලබා ගන්නවා. ලබා ගත්තට පස්සේ ඒක වින්දට පස්සේ එපා වීමක් කියලාද කියන්නේ? ඒක ඒක ඒක ඇති දෙයක් නෑ ඊට පස්සේ ලබා ගත්තට පස්සේ දැන් ඇඳුම උනත් දැන් ඔය ලස්සන ඇඳුම දෙපාරක් තුන්පාරක් කියදවර පාවිච්චි කිරීමත් එක්ක ඒක ඒක ඉවරයි. අපි හොඳම උදාහරණයක් දැන් ගෙවල් හදනවා. මිනිස්සු ගෙවල් හදනකොට එකම යුද්ධයක් සැලසුම් ගහනවා ඊළඟ ටයිල් තෝරනවා ලයිට් සෙටින් තෝරනවා ආලේපන තෝරනවා ඉතින් හැබැයි ගේ හදලා ගෙට ගෙවිදලා මාසයක් යනකොට අර ඉවරයි. කියන්නේ අපිට අපිට ඔක තේරෙනවා වික්ෂුන් වහන්සේලා හැටියට අපි උනත් විහාරයක් ඇදුවත් ධර්මශාලාවක් ඇදුවත් හදන කාලේ අපි සිත ඇවිස්සලා මේක මෙහෙම කරන්න මෙහෙම කරන්න ඕනේ. නමුත් දැන් හදලා ඉවරලා තියෙනකොට තියෙන ඇති දෙයක් නැහැ. ඒක ලබා ගන්න ගොඩනැගිල්ල පමණයි. <laughs> තවත් ගොඩනැගිල්ල පමණයි. ඊළඟට දැන් දැන් කසාද බඳින මිනිස්සු. ඒ විවාහ වෙන්න ඉන්නකොට මොන තරම් යුද්ධයක්ද? එහෙම. <laughs> හැබැයි ඉතින් විවාහ වෙලා ඊට පස්සේ අපි ආවම කොහොමද මේ කොහොමද ඔයගොල්ලෝගේ අලුත් ජීවිතය කියලා මේ හාමුදුරුවෝ ඉතින් ඇදගෙන යනවා මොන වගේ වචන තමයි ඔහේ ඉන්නවා ඔහේ ඉන්නවා මේක ඇති දෙයක් නෑ ඒ කියන්නේ මොකද ඒකට කවුරුත් කලබල වෙන්න ඕනේ පංචකාමයේ ස්වરૂප ඇති ඇති ඒක ලබා ගන්නකන් තමයි වටින්නේ ඉතින් මෙන්න මේදී අපි තේරුම් ගත්තා නම් ඇත්තටම මේක සංකල්පයක් කියලා මේ කාමය කියන්නේ මෙන්න මේ සංකල්පයක් කියලා අපි ඇත්තටම තේරුම් ගත්තා නම් ඒ කියන්නේ සිතුවිල්ලක් කියලා තේරුම් ගත්තා නම් අපිට දැන් අපි නීත්‍යානුකූලව කාම සමාචාරය අපි සානශ කී විදිහට කාම සමාචාරය යම් කිසි බිරිඳක් එක්ක ඉතා හොඳින් ජීවත් වෙන කෙනෙක්. ඒකට අපි හිතමු දැන් මොකක් හරි ඒ විසමාචාර අදහසක් ඇති වෙනවා වෙනත් කෙනෙක් ගැන. ඒකට අපිට දැන් මේ තථාගත ධර්මය අපේ ඔළුවේ තියෙනවා අපේ හිතේ තියෙනවා නම් අනේ මේක මේ සිතුවිල්ලක් නේ. ඉතින් බලන්න දැන් අරක ඇත්තටම සිතුවිල්ලක් විතරයි. ඉතින් මේක සිතුවිල්ලක් නේ කියලා අපි දෙපාරක් තුන් පාරක් සද්දෙන් කියලා හරි. සිතින් මෙනෙහි කරලා හරි අපිට ඒක නැති කරගන්න පුළුවන් නම් අපි ඒක ඒකයි මේ ධර්මඥානයම තමයි මේ ධර්මඥානය සමග හැබැයි යෝනිසෝමනසිකාරය තියෙන්නේ. ඒ කියන්නේ යෝනිසෝමනසිකාරය කියන්නේ ඒ අදාළ කාම සංකල්පනාවට ප්‍රතිවිරුද්ධ කුසල සංකල්පනාව ඇති කරගැනීමේ හැකියාව නේද? ඇති කරගැනීමේ හැකියාව. දැන් රාගය නම් ඒකට ප්‍රතිවිරුද්ධ දේ තමයි ඉතින් අසුබය. අසුබය. ඒක දෙන්න ක්‍රමානුකූල අවස්ථාවට බෙහෙත දෙන්න පුළුවන් හැකියාව. එහෙයි. ඒ කියන්නේ එවන් සිටිවිල්ලක් ඇති වූ සැනින් ඒට ප්‍රතිවිරුද්ධ කුසල සිටිවිල්ල ඇති කර ගැනීමට පුහුණුවක් තියෙනවා. ඒක අදාළ කරන ධර්ම ඥානය තියෙන්න ඕන. ඒ ධර්ම ඥානය තුළ අර යෝනිසෝ මනසිකාරයෙන් ඒක පුහුණු කරලා ඒක ඒ අදාළ කුසලයේ වඩන්න හැකියාව තියෙන්න ඕන. එතකොට අපි හඳුනන දැන් කාමීත්‍යාචාරයෙන් වැළකීම සහ භ්‍රමචර්යාව. භ්‍රමචර්යාවේ තියෙන උසස්කම ගැන අපි පොඩ්ඩක් අපිට සීමිත වෙලාවක් තියෙන කරුණාව. ඇත්තටම භ්‍රමචර්යාව දැන් භ්‍රමචර්යාව කියලා කියන්නේ මහා උසස් වේලය. දැන් අපේ පැවිදි ජීවිතයේ ප්‍රෝර්ජා ජීවිතයේ භ්‍රමචර්යා කියන වචනේම තේරුම ශ්‍රේෂ්ඨ හැසිරීම. ශ්‍රේෂ්ඨ හැසිරීම. ඉතින් ඇත්තටම සාමනාත දැන් අපේ මේ පැවිදි ජීවිතයේ උනත් පැවිද්ද කියලා කියන්නේ භ්‍රමචර්යාවමත් පිටලා කියන දෙයක්. ඒතර මේ භ්‍රමචර්යාව භ්‍රමචර්යාව කියලා කියන්නේ කාම කාමසිච්ඡාචාරයට කිසිසේත්ම ලං කරන්නවත් බෑ. ඒක මහා උත්සව මේ කාමයන්ගෙන් ඈත්ව කාමයන්ගෙන් සම්පූර්ණයෙන්ම ඈත් වෙලා මේ සත්‍යමයිතනෙමුත් ඈත් වෙලා ඒ කටයුතු කිරීම තමයි ඉතින් Brahmacharya. Brahmacharya සීලයේ තියෙන වටිනාකම් ස්වාමීන් වහන්සේ හිතූ පැතුද අපි ලෞකික වශයෙන් හිතනවා නම් යම් කිසි කෙනෙක් Brahmacharyaවක් ආරක්ෂා කරලා එයා ලෞකික පැත්තෙන් හිතනවා නම් ඉහළටම යන්න පුළුවන්. ඊළඟට ලෝකෝත්තර පැත්තෙන් හිතුවොත් ලෞතර බුද්ධ රාජ්‍යයටම යන්න පුළුවන් මේ Brahmachari සීලය ආරක්ෂා කිරීම තුළින්. ඒ කියන්නේ අතහැරීමේ ගුණයයි Brahmacharyaව තුළ වැඩෙන්නේ මූලිකව. අතහැරීමේ ගුණය ඊළඟට දැන් මේ මේ පුහුදුන් සත්වයා අහුවෙලා ඉන්න මේ මේ පංචකාමයෙන් අයින් වෙලා වෙනම මාර්ගයක යනවා කියලා කියන්නේ සුළුපට දෙයක් නෙවෙයි. නෙමෙයි. එහෙමයි. අපි හඳුරන්නේ එතකොට දැන් අපි කාම මිත්‍යාචාරය, සම්මාචාරය ඒක කෙරෙන්නේ කොහොමද? කැඩෙන්නේ කොහොමද? ඒ වගේම සප්ත මල් තුන ධර්මයන් මොනවද? ඒ භ්‍රමචර්යාවට ඒක බාධාවක් වෙන්නේ කොහොමද? භ්‍රමචර්යාව වැඩිවීමෙන් අපිට ලැබෙන ආනිසංස මොනවද කියන කතාව අපි සාකච්ඡා වුණා. මූලිකවම බැලුවොත් ඊළඟ කාරණාව හැටියට කවුරු හරි කෙනෙක් කාම මිත්‍යාචාරයෙන් වැළකුණා. එයාට ලැබෙන ආනිසංස පිළිබඳව මොන වගේ ආනිසංසද? ඇත්තටම ස්වාමීනාක කාමත්‍යාචාරයෙන් වැළකීම තුළින් අපි සාන්දෘෂ්ටික වශයෙන් බැලුවොත් එයාට සතුරු නැහැ. නැහැ. සතුරු අඩු වෙනවා. දැන් අන්‍යෝන්‍ය අන්‍යෝන්‍ය සුහදත්වය. දැන් කියන්නේ කෝණ කියන දැන් සමාජයේ විවාහාරය වුණත් අපෝ මේ කෑනු 10ක් ඉන්න තැන දාලා යන්න පුළුවන් මිනිස්සයා කියලා මිනිස්සු කියන්නේ නැහැ. ඒ කියන්නේ විශ්වාසයක් තියෙනවා. එතකොට ඒ මිනිස්සු හරි විශ්වාස කරනවා. ගැහැණු පිරිමි බෙහෙදයක් නැහැ. හැමෝම ඒ කෙනා විශ්වාස කරනවා. සහ ගෞරවනීය හැඟීමකින් ගෞරවනීය හැඟීමක් ඇති වෙනවා. ඊළඟට ස්වාමීන් වහන්සේ ඇත්තටම සාන්දෘෂ්ටික වශයෙන් ඇත්ත හොඳට නිින්ද යනවා. ඊළඟට හොඳට හොඳට අවදි වෙන්න පුළුවන්. සුවසේ නින්ද යනවා සුවසේ අවදි වෙනවා ඉතින් අපු පෞල් ජීවිතයේ සමගි සම්පන්නව සමග සම්පන්නව ගත කරන්න පුළුවන් ඊළඟට සමත මේ භක්ම ඒ සීලේ ආනුභාවය වශයෙන් යාට භවෝග සම්පත් ලැබීම් ප්‍රවණතාවයකුත් ඒ තුලින්ම තියෙනවා. ඒ කියන්නේ සිල්වතා ඒ භ්‍රමචර්යාව ආශ්‍රය කරන කර භ්‍රමචර්යාව පුරුදු කරන කෙනාගේ සීලය භ්‍රමචර්යාව දකින අනිත් ඒ පැහැදිලා බහුභෝග සම්පත් පුදනවා. ඒ ලැබෙන ඒ ධර්මයේ ධර්මතාවයක් ඒක. ඒ කියන්නේ දැන් උදාහරණයකට ගත්තොත් ආර්ය මහා සංඝරත්නයේ උතුම් භ්‍රමචර්යාව අනුගමනය කරන නිසා උන්වහන්සේලා රාහුණේය පාහුණේය ආදී ගුණයන්ගෙන් පුදන්ත යෝග්‍යයි. දැන් ඇත්තටම මේ අපිට ගිහි අය මේ විදිහට දැන් භික්ෂුන් වහන්සේලාට අද කාලේ පුණ්‍යවන්ත භික්ෂුවකට හැමදේම තින් ලැබෙනවා. එහෙම. ඒ ලැබෙන්නේ වෙන දෙයක් නිසා නෙවෙයි. අපේ අම්මාද, අපේ තාත්තාද, සහෝදරයෙක්, සහෝදරියක්ද මේ කවුරුත් නෙවෙයි. අපිට මේ මේ හැම දෙයක්ම අය පූජා කරන්නේ භ්‍රමචර්යාව නිසා. එහෙමයි. ඒ නිසා මේ භ්‍රමචර්යාවෙන් ලැබෙන සාන්දෘෂ්ටික ප්‍රතිඵල අනන්තයි අපරිමාණයි. ඊළඟට පරලෝක වශයෙන් ගත්තොත් ඉතින් කාන්තෙන් සුගතිගාමී වෙන්න ඒක ලොකු උපකාරයක් වෙනවා. මේ Brahmacharya සීලය. ඔව්. ඉතින් ඒ අනුව කල්පනා කරලා බැලුවාම මේ කාමීසු මිච්ඡාචාරාව තුලින් වැළකීමක් කාමීසු සම්මාචාරාවෙන් යුක්ත වෙන ගමනේ හැකි හැම අවස්ථාවකදීම Brahmacharyaව පුරුදු කරලා සප්තමයිතුන ධර්මයන්ගෙන් ඈත් වෙලා හිත තුල කාමරාගාදී කෙලෙස් අවසා ගන්නේ නැතුව ඉඳීම තුල මෙලොව වශයෙන් ශාන්ති සිද්ධ කරගන්න පුළුවන්කම ලැබෙනවා. වගේ පරලෝ ජීවිත සුවපත් කරගන්න පුළුවන්කම ලැබෙනවා වගේම අපි ප්‍රාර්ථනානුකූල ඒ අපේ නිවනට සමීප වෙන්න අපිට මේ සිල්පදේ ආරක්ෂා කිරීම ඊතරම්නම් අනුබලයක් පිටුවහලක් ලබා දෙනවද කියන එක මේ වෙනකොට මම හිතනවා අපේ පින්නතුන්ට හොඳින් පැහැදිලි නැති. චූටි අවස්ථාවක් දෙන්න. ඉතින් අපි කාමීත්‍යාචාරය ගැන තමයි කතා කරේ. නමුත් අපේ ගිහි පින්නතුන්ලාට අපි විශේෂයෙන් මතක් කරනවා දැන් පන්සිල් ආරක්ෂා කරගෙන යන ගමන් පන්සිල් ආරක්ෂා කරගෙන යන ගමන් උපෝසත දවසට ඉතින් මේ භ්‍රමචර්යාව මාසයකට සැරයක් හරි නැත්නම් තවත් 15කට සැරයක් හරි ආරක්ෂා කරගන්නේ මේ භ්‍රමචර්යාව පුරුදු කරන්න ගිහි පින්නතුන්ලා විශේෂයෙන්ම කැප වෙන්න ඕනේ ඒක විශේෂයෙන් මතක් කරන්න. ඒක ඊටම හොඳ අදහසක් පන්සිල් වලින් පමණක් සෑහීමටපත් වෙන්නේ නැතුව ඔබේ සාංශාරික ජීවිතය සෝපත් කර ගැනීමට ඔබට නිවනට සමීප වෙන්න තියෙන ප්‍රධාන ක්‍රමයක් තමයි මාසිකට සැරයක් හරි අනගාരികව විහිගිය අතහැරලා දාලා භ්‍රමචාරී ජීවිතයක් ගත කරමින් කුසලයට නැඹුරු වෙන එක නිසා වරද්දක් නැතුව පොයේ සිල් සමාදන් වෙන්න. හතර පොයේ බැරි නම් අරුගානේ 15ක පොයේවත් සිල් සමාදන් වෙලා ඒ උතුම් ගුණය ඔබේ ජීවිතයට පුරුදු කරගන්න වෑයම් කරන්න. ඉතින් අපේ නියමිත කාල වේලාව අවසන් නිසා අපි ධර්ම සාකච්ඡාව මෙතනින් સમાප්ත කරනවා. අද දවසේ තමන් වහන්සේ සතු වටිනා ධර්මඥානය අපහා බෙදා හදා ගැනීම සඳහා මේ ස්ථානයට වැඩමවා වදාළ අපේ අති පූජනීය මිරහවති පඤ්ඤාසිරි මාහිම්පාණන් වහන්සේට අපි බෙහෙවින්ම පුණ්‍යානුමෝදනා කර සිටිනවා අපි හාමුදුරනේ අප්‍රමාණ ශාසනික වැඩ කටයුතු මැද්දේ නියමිත වේලාවටම වැඩම කරලා මේ දේශනාව සාර්ථක කරගන්න අපිට සහයෝගය දැක්වුවා. ඒ වගේම බෞද්ධ පාරිමණ්ඩලයට දායකත්වයේ දරපු පින්වත් ඔබ හැමෝටම මේ උතුම් ධර්ම සාකච්ඡාවෙන් දැනිත වන කුසල ධර්මයන් වාසනා බලමින් සියලු ශාන්ති සිද්ධ වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපේ ධම්මානුපස්සනා ධර්ම සාකච්ඡාවේ අදට නිමිති සාකච්ඡාව මෙතකින් සමාප්ත කරනවා හැම දිනකටම පෙරවන් සම්මා ධම්මානුපස්සනා එන්න ධර්මය දකින්න අවබෝධ කර